ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ දේශනා මාලාවේ පස්වෙනි දේශනාව සඳහා ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම් දෙනා ඒ සඳහා tempat වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ කෝ පොට්ඨපාද ඉදසකසඤ්ඤී හෝති සෝ තතෝ අමුත්‍ර තතෝ අමුත්‍ර අනුපුබ්බේන සංඥාගම් කුසති තී සාස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච වටිනා ගම්බීර සූත්‍රයක් මේ දේශනා මාලාවේ මූලික මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තා ඒකට සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නම දීලා තියෙන පොට්ටපාද සූත්‍රය කියලායි ඒකට හේතුව මේ ප්‍රධාන මේ යන දේ සාකච්ඡාවේ ප්‍රධාන පාර්ශව කරුවා වෙන්නේ පොට්ටපාද කියන පරිබ්‍රාජක නිසා. ඉතින් ඒ මේ සූත්‍රය ඉදිරින් තියාගෙන අපි පසුගිය දවස් හතරෙම අපි අපගේ ශක්ති ප්‍රමාණයට ඒකෙන් අපිට භාවනා ජීවිතයටත් සුත්තමේ ඥානයටත් උදව් වෙන විදිහට තොරතුරු විග්‍රහ කරගත්තා. ඉතින් මේ දවස් හතරෙම කරපු ඒ විස්තරය පිටු කරන්න ආසේ ඊයේ නිමා කරපු ධර්ම කොටාසේ පිටු කරමින් සර්වඥාන්සේ සඳහන් කරනවා යතෝකෝ පොට්ටපාද හිත සකසඤ්ඤී හෝති සෝ තතෝ අමුත්‍ර තතෝ අනුත්‍ර අනුභුබ්බේන සංඥාග්ගම් කුසති කිය. සර්වඥාන්සේ මේ විග්‍රහය කරන්න ඉස්සෙල්ලා ආරම්භය ලබා ගන්න මෙහෙමයි භාවනා කරන යෝගාවචරයා පොට්ටපාදේ භාවනා කරන බෝධ යෝගාවචරය ඉද සකසඤ්ඤී හෝති පටන් ගන්නකොට තමන්ගේ උරුදු එහෙම නැත්නම් කියනවනම් නිතර භාවිතා කරන සංඥාවෙන් පටන් ගන්නවා. සක සංඥාව කිව්වහම ඒක සමහර ආචාර්යවරු පෙන්නන පරිලංකයට එනකොට තමල්ලම තියෙන සංඥාව. ඒක ඒ පුද්ගලයාගේ නිතර හිත පවතින තැන. ඊට පස්සේ ඒක සම්වචනස පිළිගන්නවා. යා භාවනා කරන්න එනකොට අපි පරිලංක භාවනාවක් නිදර්ශන කරන කතා කරොත් පරියංගට එනකොට එයා ළඟ තියෙන සංඥාව සක සංඥාව කියලා ගන්නවා. ඒ බුද්ධලට ආවේනික පුරුබුරුදු සංඥාව. සෝ තතෝ අමුත්‍ර තනෝ තතෝ අමුත්‍ර අනුභුබ්බේන සංඥාග්ගං කුසති. ඒ සංඥාව කොතන හෝ වේවා පටන් ගන්න තැන ඊට පස්සේ එයින් පස්සේ එයින් පස්සේ ඒ කියන්නේ අනුපිළිවෙලින් අනුභුබ්බේන සංඥාග්ගං කුසති මේ සංඥාව කෙලවර වෙනකන් අගට යනකම් සංඥාවේ යන්න පුළුවන් අන්තිම බින්දුවටම යනකම් ගිහිල්ලා ඒත් එන්න සර්වචන සම්බන්ධන සංඥාග්ගය කියලා. සංඥා සංඥාවේ ආග්‍රය කියලා. මේක සමහර වෙලාවට විචාර කරනවා නිකන් එලිමාන චීනෝ බිනුන් තටාකොළ හයිකල තියන ලෑල්ලා. ඒ ලෑල්ලේ අන්තිමටම කියලා තමයි බඩ බිනුමක් ගහලා පණින්නේ. අන්න ඒ ඒ ඩයිවිං බෝඩ් එකේ කෙලවරට යනවා. ගොඩ බිම ඉඳලා ඒ බෝඩ් එක දිගේ ගිහලා අන්තිමට ගිහලා එතන හොඳට චෙපුල ගන්න චෙපුල් ගන්නවා ගැම්ම අරගෙන එයා ජලාශයට පනිනවා. අනිවාර්ය පනින්න ඉස්සරලා එයා Taman පටන් ගන්න තැන මොන සංඥාවෙන් හිටියත් එතේලා තතෝ අමුත්‍ර තනෝ තතෝ අමුත්‍ර අනුභවයෙන් ඒ නික්බිති ඒ නික්බිති අනුපූර්වයෙන් සංඥාව කෙලවරට යනවා. ඉතින් මේක තමයි ඇත්තටම කියනවා නම් විපස්සනාව කියලා කියන්නේ. ඉතින් මෙතනදී වැදගත් විශ්තරහට යන්න ඉස්සරලා විස්තරයට යන්න ඉස්සරලා මතක් කරගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ යෝගාවචරයා පටියංකයට වාඩි වුණාට පස්සේ ඒ පටියංකේ පටන් ගන්න තැන Tamange සකසඤ්ඤාව මොකක්ද කියලා අඳුනගත්තේ නැත්නම් নানা ආකාර සමීකරණ යොදන්න පටන් ගන්නවා. নানা ආකාර ක්‍රමසහ විදි යොදන්න පටන් අර ගන්නවා. භාවනා පටන් ගන්න ඕන දැනවත් දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ යෝගාවචරයා ඊයේ දවසේ නැත්නම් මේ ඉස්සලා පරියන්කේදී හොඳට පරියන්ක හරි ගිහිල්ලා බොහොම විවේකීව නැගිට මතකයි. ඊට පස්සේ එතන ඉඳලා දැන් මේ කියන පරියන්කට එනකන් අතර මගදී ගොඩක් එයා අතින් හිත කැළඹිලිච්චක් ඇතිලා තියෙනවා. කායික ක්‍රියා වාචසික ක්‍රියා නමුත් එයා ඉඳ ගන්නකොටම ඊයේ නැත්තම් ඊට ඉස්සෙල්ලා ඉවර කරපු පරියන්කේ අවසානයේ තියෙන සාන්ත භාවය මට ලැබේවා කියලා පටන් අරගත්තට ඒක නෙමෙයි සකසඤ්ඤාව කියන්නේ සකසඤ්ඤාව කියලා කියන්නේ මේ ඉඳගත්තර පස්සේ පරියන්කට ගිහිල්ලා පටල වුණාට පස්සේ ලකලැස් වුණාට පස්සේ හිත දැම්මහම අර සතිය ඇතුළට දැම්මට පස්සේ මොන වගේ මාන මානසිකත්වයක්ද මානසික වාතාවරණයක්ද පසුබිමක්ද සංඥාවක්ද තියෙන්නේ කියන එක හඳුනා ගන්න සර්වචනාසී ඉන්නේ නැහැ ගුරුවරයා ඉන්නෙත් නැහැ Taman දැනගන්න ඕනේ ඉස්සල පරියන්කේ සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පරියන්ක ඉන් පස්සේ කරපු සක්මන සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සීතියෙන් පස්සේ කරපු Tamanගේ ක්‍රියාකාරකම් කායික වාචික ක්‍රියා ඊගාවට මේ බලාපොරොත්තු වෙන පරියන්කයට හේතු වෙන කරුණු වෙන්න පුළුවන් අ හේතු වෙන කරුණු වෙන්න පුළුවන් ඒ අනුව මේ සංඥාව අලුත් මුලවරක් ගන්න මේ සංඥාව ඒ තරම්ම වාෂ්පශීලී දෙයක් හරියට වෙනස් වෙන සුළු දෙයක් ඉසල පරියන්කේ සාර්ථක වුණාට මේ පරියන්කේ සාර්ථක වෙයි කියලා කියන්න බෑ. ඒ සාර්ථක වෙච්ච පරියන්කේ ගැම මේ පරියන්කේ ලැබෙයිද කියන්නත් බෑ. ඉස්සලක අසාර්ථකුණයි කියලා මේක අසාර්ථක වෙන්න ඕන මොකුත් නැහැ. මේක හරියන්නත් පුළුවන්. ඒ නිසා යෝගාවචරයා විශේෂයෙන්ම භාවනාවේ හොඳට දියුණුවක් බලාපොරොත්තු වෙන හොඳ අත්දැකීම් සම්භාරයක් සහිත යෝගාවචරයා වාඩි වෙලා තමන්ගේ සැක සංඥා මොකක්ද කියලා දැනගන්න ඕනේ. තමන්ගේ හිත හොඳටම ඇවිස්සලා නම් හොඳම වැඩේ තමයි ඒ ගැඹුරු භාවනා කෝක වෙතත් තමන් ඉන්න ඉරියව්වට හිත දාලා මේ ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් ඒ කැළඹිලි සහිත වාතාවරණයකදී මම දැන් මෙතන ඉන්නවා කියන එකට ලොකු ජයග්‍රහණයක්. විශාල කැළඹිලි සහිත තැනක. එහෙම නැතුව දැන් පරියන් භාවනා වැඩ පිළිවෙල කියන ගම සියලුම සාධක කරුණු තියෙනවා නම් යෝගාවචරයට ඉඳගෙන ඉච්ඡරම හිත මෙහෙවන්න ඕනේ ඉබේ ඉඳගතකොටම ඔය මම දැන් මෙතන කියන දැනට එන්නත් ඉඩ තියෙනවා ඒක ඉබේ ආවත් උපයාසපයා ගත්තත් ඒ වෙලාවට මේ තියෙන සකසඤ්ඤාවෙන් පටන් ගන්න සකසඤ්ඤාව හඳුනා ගැනීම ඉතාමත් වැදගත් මේක ආදි කල්යාණය කියලා කියනවා වැඩේ පටන් ගන්නකොට කිසිම විදිහකට මම දක්ෂ යෝගාවචරෙක් කියලා හෝ සාර්ථක යෝගාවචරෙක් කියලා හෝ අසාර්ථක යෝගාවචරෙක් කියලා හෝ <clears throat> පාපී කෙනෙක් කියලා හෝ ගණන් ගන්න නැතුව තියෙන සංඥාව සකසඤ්ඤව අන්ව ගන්න ඕනේ ඒක ඇවිසිච්ච ගුණ ප්‍රශ්නයක් නැහැ ඒ සංසුන් වෙලා තුන එක ප්‍රශ්නයක් නැහැ සකසඤ්ඤාවේ ඉඳලා තමයි තතෝ අමුතු තතෝ අමුතු අනුපූර්වේන එයිනික් පිටි එයිනික් පිටි අනුපූර්වෙන් කියලා කියන්නේ නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ගමනක් යනකොට වාහනේ නැතර කරලා යනවා තැන්නක ඉතින් ඊට පස්සේ ආය වාහනේ නැගට පස්සේ තැන්නේ ඉඳලා ආය කාර්ක පිකප් කරන එක ඉතින් ඒක පොතේ තියෙනවා අපි නැතර කරන්න කාර්ක කන්දකට නැග්මේ නම් ඊට පස්සේ ආය කාර්ක ස්ටාර්ට් කරලා වාහනේ ගන්නකොට ඉස්සරහට තමයි දැනගන්න ඕනේ දැන් වාහනේ තියෙන්නේ පස්සට තමන්ගේ ගමනට විරුද්ධ පැත්තට හිටලා තියෙන්නේ. එනතන තමන් බල්ලමක ඉන්නව වෙන්න පුළුවන්. අන්නේ හැම වෙලාවකදීම තමන් දැනගන්න ඕන අනතුරක් ඇති නොවීම සඳහා වාහනේ ආරම්භ කරන්න හැටි. අන්නේ වගේ භාවනාවේදී ඇති ඇති තත්ත්වේ දැනට දී ඇති මූලික தත්යන් මොනවද කියලා දැනගෙන කටයුතු කිරීම අතින් යෝගාචරය අන්තිම දුර්වලයි. ඒක පිළිබඳව කතා කරන දෙයක් නෑ. ඒ නිසා හරියට පශ්චාත්තාප වෙනවා. මට මේ ඊය කරගත්ත දේ කරගන්න හම්බුන්නේ නෑ. එහෙම නැත්නම් ඉඳගෙන අද වැඩක් නෑ. මගේ හිත නරක වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඊයේ හොඳ වුණා ආධාරජී නෑ ආදිවාසී. මේ සෑම නූරාවැරියක් නෑ. මේ සෑම චෝදනාවක් මෙන්න මේ සක සංඥාව අඳුර ගන්න බැරි කම නිසා. විශේෂයෙන්ම මේ සංඥා මේ තරම් වෙනස් වෙන සුළු එකක්ව දන්නේ නැති නිසා. ඒ තරම්ම වාෂ්පීකරණ වෙන සුළුයි කාරණා. ඒ නිසා ඒක මේ ඊයේ තිබ්බ විදිහටම අද තියෙන්නේ නැහැ. ඒ නිසා මේ සකසඤ්ඤාව අඳුර ගැනීම විෂය විශේෂයෙන්ම කියන්න පුළුවන් යෝගාවචරයට. ඒත්තරේ විශේෂයෙන් කියන්න පුළුවන් කාර්යබහුල ජීවිතයක් ගත කරන යෝගාවචරයට. අවශ්‍ය ඔක්කොම සාධක නැතුව කාර්යබහුල ජීවිතයක් ගත කරන යෝගාවචරයට මේ පටන් ගන්න පාදම කොටනගිලක් හදනකොට දාන ඒ ෆවුන්ඩේෂන් එක වගේ ඒක සකස් කරගන්න දන්නේ නැත්නම් උගාක් වෙලාවට මේ යෝගාවචරයෝ මට ආනාපානිය අහුවෙන්නේ නැහැ නේ කියලා කියනවා. එහෙම නැත්නම් මට මේ පිම්බි මැකිලිම අහුවෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් කවුද කිව්වේ ආනාපානිය අල්ලන්නේ කියලා? කවුරු කියන්නේ පිම්බි මැකිලිම අල්ලන්න කියන්නේ නැහැ. මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා බලාගන්න නැතුව ඉඳගෙන ඉන්න ඉරියවට හිත දාගන්න බැරුව ඒ ආනාපානිය අල්ලන්න හදනවා කියන්නේම පටන් ගන්න තැන දන්නේ නැහැ. ආරම්භයේ සකස් කරගන්න හැටි දන්නේ නැහැ. ඉතින් ඒකට එයාට සකසඤ්ඤාව දන්නේ නැත්නම් ඒ සකසඤ්ඤාට ගැළපෙන විදිහට ඊගාව පියවර තියෙන එක එයා හිතන්නේ චින්තාමය ඥාන වලින් ගන්න. එහෙනම් මේකට වෙනමම රහස් සමීකරණයක් ඇති. රහස් මන්ත්‍රයක් ඇති. කොතනින් පටන් ගත්තත් කමන්නේ කෙලින්ම මට මට ඕනේ අරමුණට යන්න අරමුණ සියුම් කරගන්න ඕකම පේන්න තියෙන යෝගාවතරය අවස්ථාවාදී කියන එකයි තමන්ට අවශ්‍ය ශිල්පේ දන්නේ නැතුව තමන්ට අවශ්‍ය පින නැතුව අර උසස් තත්ත්ව බලාපොරොත්තු වෙනවා ඉතින් ඒකේ වෙන්නේම පශ්චාත්තාප මේක අසාධාරණේ භවනා ජීවිතයේට සාසනයේට තියෙන අසාධාරණ තමයි මේක තේරුම් ගන්නකොට යෝගාවචර සෑහෙන කල ගිහිල්ලා වෙන විදිහට කියනවා නම් ආධුනිකයට මේකේ නප්පුරුම බලපෑම තියෙනවා. ඒ නිසා පටන් ගන්න ආධුනිකයන් 99%ක්ම තමා විසින් තම භාවනාට නුසුදුසුෙක් බව, කාලකන්ණියෙක් බව, අවකාරයක් බව හිතාගෙන අතහැරලා දානවා. නමුත් ඉස්සරහට ගිය කෙනාට තේරෙන මෙතන රහස තියෙන්නේ ආරම්භයේදී කිසිම කාලකන්ණියෙක් නෑ මේ ලෝකේ. ආරම්භයේදී කිසිම වාසනාවන්තයෙකුත් නෑ. ඇති தত্ত্বය මොකද්ද කියලා තේරුම් ගන්න මිනිහා වාසනාවන්තයා ඇත්තට තේරුම් ගන්න බැරි මනස කරාගන්නේ. ඇසි தත්ත්වේ තේරුම් ගන්න පුළුවන් මනුස්සයා සත්පුරුෂයා. ඇසි தත්ත්වේ තේරුම් ගන්න බැරි මනුස්සයා අසත්පුරුෂයයි. ඇසි தත්ත්වේ තේරුම් ගන්න පුළුවන් මනුස්සයා කල්යාණ ධර්ම සහිත කෙනෙක්. ඇත්තට තේරුම් ගන්න බැරි කෙනා කල්යාණ ධර්ම නැති නිසා අනිවාර්යව පරදිනවා. ඉතින් ඒ නිසා මේ කලාතුරකින් කෙනෙකුට තමයි මේ සක සංඥාවෙන් පටන් ගන්න ඕනේ යතෝකෝ පොට්ටපාද ඊට සක සංඥී හොවි ඔන්න පුද්ගලයෙක් ඉන්න පොට්ටපාද එයා මොකක් කරියා කාම සංඥාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං කියන විදිහට විවේකජ පීති සුඛ වූ සුඛම සත්‍ය සංඥාවේ කියන්නේ ධ්‍යාන මට්ටමේ හිතකින් පටන් ගන්න වෙන පුළුවන් රූප ධ්‍යානයේදී එහෙම නැත්නම් ඒ කියන්නේ කලින් තිබුණු රූප ධානයක තිබිච්ච ඒ හොඳ සුවඳ මතකේ නිවරණ නැති මට්ටමකින් පටන් ගන්නවත් පුළුවන්. ඇත්තම ධානය කියන පටන් ගන්න බෑ. ඒක අර්පණ අවස්ථාව නම් ත්‍රිපසනා පැත්තෙන් බලනවා නම් යෝගාචර වාඩි වෙනකොට මගේ තේ නිවරණ නැති බව පටන් ගන්නකොටම තියෙන ඉඳ තියෙනවා. අපි විපස්සනා පැත්තෙන් බලනකොට ප්‍රශ්න කර වෙන්න පුළුවන්. නමුත් ඉන්න පුළුවන් කෙනෙක් ඒ රූපාවචර ධ්‍යාන විතරක් නෙවෙයි ආකාසානංචාතන වගේ පටන් ගන්නකොට උග අහසේ ඉන්නවා වගේ වාසනාවන්ත තැනක පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාමච්ඡන්දෙන් පටන් ගන්න පුළුවන්. ව්‍යාපාදයෙන් පටන් ගන්න පුළුවන්. තීන මිද්දිතින උත් නිදිමතෙන් පටන් ගන්න අතීතය ගැන පශ්චාත්තාප වෙන අනාගතය ගැන පසුතැවෙන මේ කම්පණය වෙන උද්දච්ච කුච්චේ පටන් ගන්න පුළුවන් විචිකිච්ඡා පටන් ගන්න පුළුවන් දන්නවනම් මගේ හිත දැන් තියෙන කාමච්ඡන්දේ කියලා ඒ යෝගාවචරයට එතන ඉඳලා ඒ කාමච්ඡන්ද හිත තියෙන කෙනා නම් අසුභ භාවනාවක් කරලා හිත මධ්‍යස්ථ මහන්ට අරගෙන ඔන්න පුරුදු අරමුණට යන්න පුළුවන් එහෙම නැත්නම් ව්‍යාපාදේ තියෙන කෙනෙක් නම් දන්නවනම් මේ වෙලාවේ මලක තියෙන පුරණ විදිය තරහක් කේන්තියක් කියලා. ඒක සකසඤ්ඤා වශයෙන් තේරුම් ගත්තා නම් ඒ යෝගාවචරය ඒක සතියෙන් මෙල්ල කරගන්න පුළුවන්. හොඳයි. එන්නම් මෛත්‍රී භාවනා ටිකක් කරලා ඒ ව්‍යාපාදය අයින් කරන්න පටන් ගන්න පුළුවන්. මේ දැන් තියෙන සද්ද බල නිජමත කියලා දන්නවා. ඒකට සුදුසු උපක්‍රමයක් කරලා ඒ නිදිමත කඩාගෙන ඉදිරියට යන පුළුවන් තතෝ මුත්‍ර තතෝ මුත්‍ර අනපුබ්බේන ඒක ඒකෙන් පටන් ගන්න ඒක පිටි කළ යුත්තේ කරනවා ඒක පිටි කළ යුත්තේ කරන ඊට පස්සේ අනුපූර්ණ පටන් ගන්නවා අන්න මේ කටයුත්ත තමන්ගේ ප්‍රයෝග ඥානයක් බව එහෙම නැත්නම් අත්තරදී හරහා සුතමේ ඥානය හරහා සංශ්ලේෂණය කරගත යුත්තක් බව දන්නේ නැත්නම් යෝගාවචරය පටන් ගන්නකොටම මොකද්ද බලාපොරොත්තු වෙමින් පටන් ගන්න මට භාවනා හරියන්න ඕනේ එහෙම නැත්නම් මේවා නිවැරදි පටන් අරගන්න රහ සමීකරණයක් ඇති යන්තර මන්තරයක් ඇති කියලා හිතුවොත් අපි නැවතත් අර වචනේ මතක් කරනවා අවස්ථාවාදී කියන චෝදනාව යෝගාවචරයට එනවා. එහෙම නැතුව සකසඤ්ඤී හෝති තතෝ අමුත්‍ර තතෝ අමුත්‍ර අනුභවේන සංඥාග්ගම් කුසති. ඊට පස්සේ මේ පුද්ගලයා මූලික වශයෙන් තියනවා නීවරණයක් ඒකට අවශ්‍ය පිළියම සමත ක්‍රමයට ඕ විපස්සනා ක්‍රමයට කරලා ඊට පස්සේ අපි හිතමු ආනපන්න බැසයි කියලා. එහෙම නැත්නම් අපි හිතමු පිඹිය හැකලීමට ගියයි කියලා. මම නැවතත් කතා කරනවා මේ කතා කරන්නේ පරිහානියක් පරියන්කිකින යෝගාවතරෙක් නිදර්ශනයට අරගෙන ඊට පස්සේ ආනාපානය ඕලාරික අවස්ථාව සුකුම අවස්ථාව සුකුමතර අවස්ථාව කියලා කෙනෙක් සංඥාව කියන හඳුනා ගන්න බැරි මට්ටමට යනකම් සංඥාගම් කුසති. ඊවන් කිරීම කරනවා. ක්ෂය කිරීම කරනවා. වැය කිරීම කරනවා. නිරුද්ධ කිරීම කරනවා. එතකොට මේ යෝගාවචරය මුලින් මුලින් නිරුද්ධ කරන්නේ ආනාපානේ ඒකේ තියෙන පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව වශයෙන් මේ බර ගතියක් තිබුණා නම් උණුසුම් ගතියක් තිබුණා නම් සිසිල් ගතියක් තිබුණා නම් කාපන චංචල ගතියක් තිබුණා නම් පිටු කරන ගතියක් තිබුණේ අඳුරගෙන ඒවට ප්‍රතික්‍රියා නොකර ඉන්නකොට මේ බීටි බීටි වගේ වෙනවා. එහෙම නැත්නම් විඳීමක් තිබුණා නම් මේ සීතල පරිසරයක භාවනා කරනවා ප්‍රසවාසයේ උණුසුම හොඳට යෝගාවචරයට වැටෙනවා. නැත්නම් උණුසුම් පරිසරයක භාවනා කරනවා ආශාසී සීතල ගතිය සැපසෙවිතිය මේ විදිහට විඳීමක් වුණා නම් ඒ විඳීම ගෙවන් වෙනකම් භාවනා කරනවා එතෙන් අපි මේ ගත්ත මානසිකට සංඥා වෙන්න ඕන හඳුනා ගැනීම මේ ආශාසය මේ මුල මේ මැද මේ අග මේ ප්‍රසවාසය මුල මැද අග අන්‍ය හඳුනා ගැනීම විස්තර හඳුනා ගැනීම කියවිල අයන්තං සුකුම වෙනකොට ආශ්වාස ප්‍රශ්වාස කියලා විතරක් දැනගන්න පුළුවන්. සුකුමතර වෙනකොට ආශ්වාස ප්‍රශ්වාස කියලා දැනගන්නත් බෑ. හුස්ම ගන්න බව විතරක් දැනගන්න පුළුවන්. ඊට පස්සේ හුස්ම ගන්න බවත් නැතිලා යනවා. අර විදිහට සංඥාව ගෙවන් කරගෙන යනවා. ඊට පස්සේ සංස්කාර අපි පොඩ්ඩක් එමු ඒකට විඥාන මේ විදිහට තමන් ආනාපානෙ වැටෙන්නේ යම් ආකාර රූපාකාරයෙන් රූපාකාරයෙන් ගෙවෙන කාම්‍යය. වේදනාකාරයක් නම් වේදනාකාරයෙන් ගෙවෙන කාම්‍යය. සංඥාකාරයක් නම් සංඥාව ගෙවෙන කාම්‍යය. සංස්කරණය කිරීමක් අභිසංස්කරණ නැත්නම් ගෙවෙනකන් යනවා. විඥාණයකින් හඳුනා ගන්න පුළුවන් වෙනකන් මේ ආනාපානේ ශබ්දකින් වේදනාවකින් හිතවිල්ලකින් ඒ හඳුනා ගැනීම ගෙවෙනකන්ම යනවා. ඉතින් මේකට මේ පොට්ටපාද සූත්‍රයේ සර්වචනංශේ මේක සංයග්ග කියන වචනේ පාවිච්චි කරනවා ඕනේ නම් චෝචනා යෝගාචරය රූපංග කියලා ගන්න. වේදනාග්ග සංස්කාරාග්ග විඥානාග්ග ඕන විදිහට දාගන්න පුළුවන්. ඒ අන්තිමටම ගෙවම් කරගෙන යනවා. ඒකෙදි මේක නිකන් සාමාන්‍ය සුතමේ ඥානය සඳහා දැනගන්න අපිට පුළුවන් ගන්න මේ භවංග කියලා වචනයක් පසු කාලීන අෂ්ටකතාවල විශාල තනක් අරගෙන තියෙනවා. සර්වඥන්සේ පාවිච්චි කළා නෑ. සංඥාග්ග වේදනාග්ග වේද රූපාග්ග වේදනාග්ග සංඥාග්ග සංස්කාරග්ග විඥානග්ග කියලා කියන්න පුළුවන්. ඒක නිසා මේ සමහර විග්‍රහ කරන කියන භවග්ග කියන වචනේ තමයි භවංග කියලා පැටලලා තියෙන්නේ. සංඥා මේ රූපයේ අගට ගියත් භවයේ අග්‍රේ තමයි. වේදනාවේ අගට ගියත් භවයේ අග්‍රේ තමයි. සංඥාවේ අගට ගියත් භවයේ අග්‍රේ තමයි. සංස්කාරය අග්‍රේට ගිය භවය අග්‍රේ තමයි. විඥානය අග්‍රේට ගිය භවය අග්‍රේ තමයි. ඉතින් ඒක අභිධර්මයේදී අටුවාවල පසුකාන්න භවංග කියන පදයක් තේරුම් ගන්න තියෙනවා මේ කෝක නැති උනත් අඩියේ ඒක තියෙනවා ඒක මේ උප්පත්තියේ තියෙනවා මරණ කොටත් යනවා ඒ දෙක අතර මැද වෙනසක් වෙන්නේ ඒක තමයි බබෙන් බබේට යන්නේ කියලා වගේ අරගෙන තියෙනවා නමුත් ඒක භවංග කියන පදේ ගත්තොත් නම් අරිට වැඩිය මේ ත්‍රිපිටකයට ටිකක් යාදෙන ගතියක් තියෙන කොහොම හරි එක මේ පසුගාමිනී කරපු සංස්කරණයක් කියම නම් මේ සංයග්ග කියන පදේ ගැන මතක තියාගන්නයි මම මේ විස්තර ටික කෙරුවේ මෙන්න මේ විදිහට සංයග්ග කියන පදය යෝගා ප්‍රඥාන්සේ සක සංඥා කියන පදේ තමයි පටන් ගන්නකොට තිබුණ සංඥාව ඉඳලා ඒ සංඥාව සම්පූර්ණ ගෙවන් කරන තරල අනේකයි ප්‍රතිපදාව කියලා කියන්නේ ඒ සඳහා සාමාන්‍යයෙන් කියනවා කරන්න තියෙන්නේ ඔය රූප පෙන්වනවා, වේදනා පෙන්වනවා, සංඥා පෙන්වනවා, සංස්කාර පෙන්වනවා, විඥාන පෙන්වනවා ප්‍රතික්‍රියා නොකර බලහිනකොට කොයි එකක් ගෙවෙන්නේ. ඔක්කොට වෙන එකක් නැහැ. ශ්‍රද්ධාව නැති කෙනාට එහෙම වෙන එකක් නැහැ. ඒක පේනවා මේ පොට්ටපාය සූත්‍රයේ ඉස්සරහදී ලෑස්තිලා කියන කිසිම මනුස්සයට වෙන්නේත් නැහැ. සීල නැති මනුස්සයට වෙන්නේත් නැහැ. සමාධිය නැති මනුස්සයට වෙන්නේත් නැහැ. ඉතින් යම් කිසි උණු ශ්‍රද්ධාවක් තියෙනවා නම් ලෑස්ති වෙලා යනවා නම් සීලයක් අදහනවා නම් සමාධිය තියෙනවා නම් ඉතින් ඒක නට ඒ තියෙන සක්කාය කර්මෝලින් ලැබෙන ලාභය තමයි රූපයක් වශයෙන් දැක්කන ආනාපානේ රූපේ ගවන් වෙන හැටි දකින්න පුළුවන් ගොරෝසු තත්ත්වේ සිවුම් තත්ත්වේ අත සුඛම තත්ත්වේ වේදනාවක් වශයෙන් දැක්කන ඒක ගවන් වෙන හැටි දකින්න පුළුවන් සංඥාවක් වශයෙන් දැක්කන අඳුනා ගන්න පුළුවන් තරම් අඳුනා ගන්න බැරි සංඥා නැහැටි දකින්න පුළුවන් සංස්කාර වශයෙන් ඉස්සල මෙනෙහි කරමින් භාවනා කළ යුතු වුණා. අන්තිමට මේ භාවනා කරලා තැන් යන හැටි අඳුර ගන්න පුළුවන්. විඥාණයෙන් ඉස්සල මේ ආස්වාස මේ ප්‍රස්වාස මේ සත්‍ය ආදි වශයෙන් වෙන් කළ අඳුරගත්තට අන්තිමට විඥාණයෙන් වා වෙන් කර ගන්න බැරි තරමට යන කම්ම ඒක මූල ශක්තියක් වඩපත් වෙනකම යන අඳුර ගන්න පුළුවන්. අන්න පස්සේ නමුත් අපි සංයග්ග කියන පද්ධතිය ඉදිරියට ගියොත් ඒ සංයග්ගයට ගියාට පස්සේ කළ යුත්තේ මෙතනදී හරියටම නිකන් නාතඬුවකින් අල්ලලා වගේ ෆෝසෙට් පිකින් අල්ලලා වගේ හරියට බුදුරජාන් වහන්සේ ඒ පොට්ටපාදර කියනවා තස සංඥග්ග තිති තිතස්සත් එවං හෝති එන්නේ සංඥාවේ යන්න පුළුවන් අන්තිම නැට්ටට අන්තිම බිඳුවට අන්තිම අග්‍රේතිකේ කරාට මෙන්න මෙහෙම කල්පනාවක් කියනවා ඇත්තට කියන මේ බුදුහාමුදුරන්ගේ ධර්මය පිටු කරලා එතෙන්දි පෙන්න නමුත්‍රාජාන් වහන්සේ චේතේ මානස්සමේ පාපියෝ අචේතේ මානස්සමේ සීයෝ මේ විදියට අපි කියමු ආස්වාස් ප්‍රසවාසයේ ගෙවිලා ගෙවිලා ගිහලා අන්තිමටම ගෙවිච්ච වෙලාව හඳුනා ගන්න පුළුවන්කමේ අන්තිමටම කිය වෙලාවේදී එයාට මෙහෙම කල්පනාවක් ආවොත් කියලා දරුවචන උපකල්පනයක් ගන්න. චේති මානසමේ පාපියෝ මෙතනදී චේතනාවක් පහනොත් මම පාපතරයි. අචේතේ මානසමේ සෙයියෝ. මම චේතනා පහළ නොකර ශ්‍රේෂ්ඨ වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මෙච්චර යනකම් සුද්ධ කරගත්ත වෙලාවේදී චේතනාවක් ආවොත් පුත්‍ත්‍ජන වෙනවා. චේතනා නැති තත්ත්වයට අනිගොත් මට සෝවාන් වෙන්න පුළුවන්. ආරි තත්ත්වයට යන්න පුළුවන්. ආරි විවාහරි තේරෙනවා මට. ඉතින් ඒක ඒක එතෙන් යනකොට සුත්තමේ ඥාණයෙන් එන්න ඕන එක. චින්තාමේ ඥාණයෙන් එන්න ඕන එක. එන්න ඕනෙමයි කියලා නීතියකුත් නැහැ. අර සංඥා ගෙවම් කළා ගෙවම් කළා අන්තිමටම ගෙවම් කරලා ඒක එක සැරයක් වෙලා බෑ දහස්වර ඒක කරලා ඒක හුරු කරගත්ත යෝගාවචරයට ඒ උඳ විවේකයක රූපයෙන් විවේක වෙලා වේදනාවෙන් විවේක වෙලා සංඥාවෙන් විවේක වෙලා සංස්කාරයෙන් විවේක වෙලා විඥාණයෙන් විවේක වෙලා ඔන්න ලෑස්ති වෙන වෙලාවේදී චේතනා කියන සංස්කාර සකස් කිරීම ඇඟිලි ගැහිීම් වැරදිදී බොරදිය කර ගැනීම අපි අනාකූල ප්‍රය ආකූල කර ගැනීම කෙරුණොත් ඒක පාපතරයි පාපී නොකර ඉන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි මේක තමයි ඇත්තටම සර්වචනස්මේ පොට්ටපාදට විස්තර කළ දෙන්න ඕන කාරණාව. හැබැයි ඒ ඒ දේ තේරුම් ගන්නට ප්‍රයෝජනවත් ප්‍රායෝගික කරන්න වෙන්නේ එතෙන් යනකම් සංඥාග්ගයට ගිය කෙනාට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට උපකල්පනය කරන්න වෙනවා. කෙනෙකුට සක සංඥාව ඉඳලා සංඥාග්ගයට යන්න පුළුවන්. ඒකත් පිළිගන්න නැත්නම් ඉන්න පුළුවන් නැතිවත් ඉන්න පුළුවන්. අධ්‍යක්ෂක කෙනෙක් ඉන්න පුළුවන් අධ්‍යක්ෂක ඉන්න පුළුවන්. ඊට පස්සේ ආට සිද්ධ වෙනවා මේ හික්මීම මේ සීලාචාර වීම මේ සංඝ වීම ගන්න මොකද්ද මේ වෙලාවේදී චේතේ මානස්ස මේ පාපියෝ අචේතේ මානස්ස මේ සෙයියෝ මට මේ වෙලාවේදී චේතනාව පහළ වුණා නාදිෂ්ඨානයක් පහළ වුණා ප්‍රාර්ථනාවක් පහළ වුණා මම පාපතර වෙනවා පවක් කරගන්න මට කිසිම චේතනාවක් නැහැ මට අදිෂ්ඨානයක් නැහැ මට ප්‍රාර්ථනාවකුත් නැත්නම් මම ශ්‍රේෂ්ඨ තත්ත්වයටපත් වෙනවා ඉතින් මේ දෙක හරියටම සම්පාද වෙන්න ඕනේ. භාවනාවෙන් අතින් යනකම් සියුම් කරගන්න ඕනේ. සියුම් කරලි වල ඊගාවට හික්මී දේ තමයි මෙච්චර පිරිසුදු කරගත්ත එකට අනේ මට හිතවිලි පහළම වේවා. හිතවිලනේ චේතනා පහළම වේවා. අபிසංස්කරණ පහළම වේවා. අදිෂ්ඨාන පහළම වේවා. ප්‍රාර්ථනා පහළම වේවා කියලා මෙතෙන් යන්න ඕනේ. මේකට ගියාට පස්සේ අහංචේව කෝපන චේතේයං අபிසංකරේයං ඉතින් මම මේ පදේ දන්නේ නැතුව මේ බණේ තේරුම් ගන්න නැතුව මම හිතන්න ගියොත් මම හිතනවා කියන එක මෙතන අදහස් කරන චේතනා කියන පදේ මම චේතනා පාල කරන්න ගියොත් අபிසංකරේ යම් මේ හැඩ වැඩ දාන්න ගියොත් උන්හරි සකස් කරන්න ගියොත් ඉදහච මේ සංඥා නිරුද්ධන්ති. එතකොට මේ දැනට තියෙන අර ඉතාම සියුම් කරපු සංඥාව මේ චේතනාව නිසා ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ වෙනුවට අඤ්ඤාච මේ ඕලාරිකා සංඥා උපජ්ජන්ති මට අර තිබුණු සය සියුම් කරගත්ත සංඥාග්ගය කියලා සියුම් කරගත්ත එක වෙනුවට ආය ගොරෝසු ඕලාරික ආපතර කාපි සංඥාවක් වෙනවා. ඒ කියන්නේ පෑදීදී බොරදී කරගත්තා. අනාකූල ප්‍රභය ආකූල කරගත්තා. ඇහැට දුවිල්ලක් තමා ගත්තා. ලෙඩක් ඇති කරගත්තා. මෙන්න මේක ඉස්සලා කියන අදහස මේ බුදුජානස පෙන්නන ඒ උපකල්පන යනුව චේතේ මානස මේ පාපියෝ අචේතේ මානස මේ සියෝ කියන කාරණාව දන්න කෙනාට ඒකෙම අනිත් පැත්ත පෙන්වන ඉතින් මම මේතනම් පිරිසුදු කරගත් අවස්ථාවේදී චේතනාව පහළ කරොත් අභිසංස්කරණයක් කියන්නේ සකස් කිරීමක් කරොත් මට මේ තියෙන පිරිසුදුකම සාංශුද්ධ භාවයේ සුකුම භාවයේ නැති වෙලා ගොරෝසු කරබෙච්ච විසිච්ච තත්වයක් එන්නේ ඉඳී. අරිෂ්ඨරි කියම නාස්තික පැත්ත පෙන්වනවා. චන්නෝනාහං චේව චේතියාන චේව නචේවාවිසංකරය. ඒ නිසා වඩා හොඳයි මට කොහොමද මම චේතනා නොකර හිටියොත් අභිසංස්කරණය නොකර හිටියොත් කියලා ඒකෙන් ගත යුතු ප්‍රායෝගික පැත්ත පෙන්වනවා. චේතනාවක් ආවොත් අභිසංස්කරණයක් ආවොත් මම පාවක් කරගත්තා වෙනවා. නැත්නම් පහතට වැටෙනවා. චේතනා අනුසංස්කාර නැත්නම් මම ශ්‍රේෂ්ඨ තත්ත්වයට වැටෙනවා. ඒ වෙන්නේ මොකක්ද අර තිබුණු සුන්දර తত্ত্বය විවේකය හිත උදේකලාව විස්රාමයේ වෙනුවට රෝසු සංඥාවක් එනවා. ඒ නිසා මොකද වෙන්නේ මට පුළුවන්ද නරකද හොඳයි නේද චේතනා පහළ නොකරන එක. අபிසංස්කරණ පහළ නොකරන එක. යෝ නචේව චේතේති න අபிසංකරෝති හතරවෙනි අතට බුදුන්සේ කියනවා ඉස්සලා උපකල්පනේ දෙනවා ඊට පස්සේ උපකල්පනේ කෙරුවේ නැතුව වරදකත් මොකද වෙන්නේ කියලා කියනවා ඒ නිසා ඒකේන අදි මේ මේ ලෑස්තියක් කරන හික්මීමක් කරනවා හොඳයි මම එන චේතන පහල කරන්නේ මෙතන අபிසංකරණය කරන්නේ මේ විදියට සූදානම් වෙලා මේ විදියට තමන් බල ගැන්නීලා මේ විදියට තමන් ප්‍රතිශක්තියක් ඇති කරගෙන සෝ නචේව චේති නච අபிසංකරතය චේතනා කරන්නේ නැහැ සංස්කාර පහල කරන්නේ නැහැ අදිෂ්ඨාන කරන්නේ නැහැ ප්‍රාර්ථනා ඇති කරන්නේ නැහැ දස අචේතේතෝ ආනීය විදිත චේතනා පහල නොකරනා හට අනபிසංකරතෝ සංස්කරණය නොකරනාට නචේව සංඥා නචේව සංඥා නිරුද්ධanti අර තිබුණු සුකුම සංඥා නිරුද්ධ වෙන්නේ නැහැ අලුතෙන් ඒ විනෝඩ ගොරෝ සංඥාවක් එන්නේ නැහැ ඒ කියන්නේ උපයපු දේ රැකෙනවා උපයාගත සියුම් භාවය රැකෙනවා ඒ දේ රකින්න දන්නේ නැතිකම තමයි චේතන පාල කරනවා කියලා කියන්නේ පාප වැඩක් අභිසංස්කරණයක් කරනවා කියලා කියන්නේ පාප වැඩක් මේකට අර චේතනා සූත්‍රයෙන් ගත්තොත් න චේතින පකප්පේති කියන වචන දෙක ගන්න පුළුවන්. ප්‍රකල්පනා පහල කරන්නේත් නෑ, චේතනා පහල කරන්නේත් නෑ, අභිසංස්කරණය කරන්නේත් නෑ, අදිෂ්ඨාන කරන්න යන්නේත් නෑ, ප්‍රාර්ථනාත් නෑ. මෙතෙන් මම නැවතත් අවධාරණය කරනවා ඒ මොකට සද්ධාව තියෙන්න ඕනේ. සීලෙ තියෙන්න ඕනේ සමාධිය තියෙන්න ඕනේ ඒකට ලෑස්තිලා ඉන්න ඕනේ ලෑස්ති ඉඳලා මේ පිටින් එන්න හදන මේ নানা ආකාර අරක කෙරුවොත් හොඳද මේක කෙරුවොත් හොඳද කියලා එන ගොඩ පෙරවගෝරුකම් පැත්තක තියලා එමෙ හිටියොත් ඒ උපයාගත් ආවෝ සංඥග්ගය සංඥාවේ අන්තිම කෙලවර එහෙමම නඩත්තු කරන්න පුළුවන්. අපව බිමට වැටෙන්නේ. අපව ලෙසල වැටෙන්නේ නෑ පඬිතුකම් කරන්න ගිහිල්ලා. ආලවට්ටම් දාන්න ගිහිල්ලා. හදන්න ගිහිල්ලා. ආන්නේ විදිහට කටයුතු කෙරුවොත් ඒ එයාට මේ නිරෝධය කියන එක චේතනාව කියන අගටම ඇවිල්ලා තියෙන එක ගෙවන් කිරීම දැක් ගන්න පුළුවන්. මෙතන නිරෝධ කියන එක සංඥා නිරෝධ කියන පදේ බුදුහාමුදුර සඳහන් කරන්නේ. ඒකකොට රූපයන්ගේ නිරෝධයේ පැත්තෙන් මේක අත්දකින්න වෙන්න පුළුවන්. වේදනාවේ නිරෝධයේ පැත්තෙන් මේක අත්දකින්න වෙන්න පුළුවන්. නැත්නම් මේ කතාව ගොනු කරන අපු සංඥාවේ නිරෝධය අත්දකින්න වෙන්න පුළුවන්. ඉතින් සංස්කාරවල නිරෝධයත් මෙතන තියෙනවා. පැහැදිලිවම කියවිලා නචේව චේති චේතේති නචේව අபிසංකරතයා දැන දැන දැක දැක චේතනා පහල කරන්නේ දැන දැන දැක දැක අபிසංස්කරණය කරන්නේ ඒකට සංස්කාරවල ගවන් කිරීමක් කරනවා විඥානයේ ගවන් කිරීමක් කරනවා මේක තමයි නිර්පෝධය කියලා කියන්නේ මෙන්න මේ විදිහට අර කියපු එකම විවිධාකාරයේ අවධාරණය කරලා විවිධ පැතිකඩ වලින් පෙන්නලා මේක මේ අර කරන්න තිබා මේක කරන්න තිබා මේක කරන්න තිබා මේක කරන්න තිබයි කියලා මේ තිබුච්ච ගෙවෙමින් පැවතිච්ච අන්තිම බිඳුවට කියලා තිබුණ සංඥාවත් නිරුද්ධ වුණාට පස්සේ පොට්ටපාදර බුදුහමන කතාවල කියනවා ඒවං කෝ පොට්ටපාද මෙන්න මේකයි පොට්ටපාද අනුකෝභාවි සංඥා නිරෝධ සමා සම්පජාන සමාපත්තිය කියලා කියන්නේ බරපතල වචනකින් තොක්කයි වැහුවනේමකින් දැන් අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකද්ද කියලා ඕන්න ඕකට තමයි මම කියන්නේ අනුපුබ්බාපි සංඥා නිරෝධ අනුපූර්වේ සංඥා නිරෝධ කරන සම්පජානව මොකද දැක දැක දැන දැන සමාපatti කියලා කියන්නේ මේකට කියන්නේ. ඇත්තටම මේ මේකෙන් අදහස් කෙරෙනවා සංඥා නිරෝධය. මේ සංඥා නිරෝධයම තමයි සංඥා වේදිත නිරෝධේ නැත්තම් නිරෝධ සමාපත්තිය කියන වචනේත් එන්නේ ඔතනින්ම තමයි. නමුත් මේ පොට්ටපාද ප්‍රශ්නේ අහන්නේ කුතුහල ශාලාවේදී ශ්‍රමණ ප්‍රඥාන අතර කතාවක් පහළ වුණා. අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා සර්වඥාන්සේ පොට්ටපාදගේ ප්‍රශ්නේම වචන අරගෙන ඒ වචන හරහාම තමයි ඒක ලියලා දෙන්නේ. ඒ ලියලා දෙනකොට මෙතන පෙන්නන්නේ නිරෝධය. නිරෝධය කියලා කියන්නේ ක්ෂය වීම. නිරෝධය කියලා කියන්නේ වැය වීම. ඒක අනෙක් පැත්ත තමයි එකතු කිරීම රැස් කිරීම. එකතු කිරීම රැස් කිරීමට කර්ම කියන වචනේ පාවිච්චි කරනවා. සංස්කාර, චේතනා, කර්ම කියන පද තුන ක්‍රියාවත් වෙනකොට ඒකේ ස්වභාවය තමයි රැස් කරන එක, එකතු කරන එක. මේ එකතු කරන්නේ පව්. එකතු කරන්නේ දුක්. එකතු කරන්නේ වෙහෙස. එකතු කරන්නේ දැවිලි තැවිලි. දැන් මෙතන මේ ගිවම් කරන්නේ ඒ දැවිලි තැවිලි තමයි. ඒ දුක් තමයි. ඒක අපිට කියන්න පුළුවන් ගිවම් කරන්නේ චේතනා කියලා. අපිට කියන්න පුළුවන් ගිවම් කරන්නේ කර්ම කියලා. අපිට කියන්න පුළුවන් ගිවම් කරන්නේ සංස්කාර කියලා. ආන්නේ විදිහට මේ රැස් කරමින් එකතු කරමින් ගිය ගමනේ යෝගාවචරය දැන් ටිකක් ගෙවම් කරපු එකේ අවසානීය සටහන් කරන නැවතීමේ ලකුණ තියෙන තැනේදී සුවිශේෂී සම්පජානයක් අවශ්‍ය වෙනවා. හොඳ අවධියක් තියාගන්න ඕනේ. මේ ගෙවම් කරන වෙලාවේදී හිත අන්දමන්ද වෙන්න දෙන්නේ නැතුව, නිින්දට වට ගන්න නැතුව, මේ ගෙවිච් එක ආය හයියෙන් අල්ලව දා ගන්න නැතුව, මේක මම ඉස්සරහට දැනන්නේ පස්සට දැනන්නේ කියලා සැක කරන්නේ නැතුව, මෙන්න මේ ගෙවම් කරන තැනේදී දැඩි අවධානයකින් එව නැත්තම් පූර්ණ අවධියකින් ගත කරනවා කියන එක හරහා තමයි හිත පිබිදීමක් සිද්ධ වෙන්නේ. ප්‍රබුද්ධ වීමක් සිද්ධ වෙන්නේ බුද්ධත්වයටපත් වෙන්නේ. ඒක නිසා යෝගාවචරය අපි හිතමු ආනාපාන සති භාවනා කරන්න කෙනෙක් කියලා. අන්තිම දක්ෂ යෝගාවචරෙක් නා ඒ කියන්නේ බණක් අහලා තියෙනවා. චින්තාමය වශයෙන් කාරණාව තේරුම් ගන්න තියෙනවා. අත්දැකීම් වලින් සරුණා පළවෙනි ගන්න ප්‍රසවාසය ගෙවෙනකොටම නිරෝධය අත්දකිනවා. ඒකෙමත් පේන්න තියෙනවා හොඳට ගොරෝසුට පිට වෙන හුස්ම රැල්ල ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ගෙවන් වෙන තැනට යනකොට අන්තබන්ද වෙන්නේ එතනම ගෙවන් වෙනවා නමුත් එච්චර දක්ෂ නැත්නම් යෝගාවචරය ඔන්න එක සැරයක් හුස්ම ගෙවෙනවා දැක්කා ආයෙසරයක් හුස්ම ගන්නවා ආයෙත් ගෙවෙනකොට බලනවා ආයෙසරයක් හුස්ම ගන්නවා ආයෙත් ගෙවෙනකොට බලනවා අන්නේම කර කර කරන යන විනාඩි 10කින් 15කින් වගේ හුස්ම සංසිඳිලා ආස්වාද ප්‍රසවාස දෙකේම ගෙවන් වෙන තැනක් දකිනවා. ඒ ගෙවන් වෙන තැනේදී මේ අනුපූර්වයෙන් සිටින මේ සංඥාව හෝ පංචස්කන්ධේ මොකක් හරි ගෙවන් වෙන වෙලාවේදී සම්පජානව ගත කරන්න සතෝ සම්පජාන සතියෙන් සම්පජාඤ්‍යව සම්පජාඤ්‍යව කියන්නේ දැක දැක දැන දැන ගත කරන්න නම් ඊට ඉස්සෙල්ලා දහස්වරක් එහෙම ගෙවන් වෙනකොට බය වෙලා, කුලප්පු වෙලා, අසරණ වෙලා, ඒකාකාරී වෙලා, නිදිමත වෙලා කලබල වෙනවා. කලබල වෙලා ඒක වැරදි වැඩේ. මට ඕන කරන්න මේ විදිහට ආශ්‍රව ප්‍රසවාස ගෙවන් වෙන වෙලාවට හොඳට දල්වාගත් වීර්යයෙන් සහ නිවැරදි එල්ලේකින් යුක්තව මෙන්න මේක දිහා බලනින්න ඕනේ කියලා කිව්වොත් ඒ යෝගාවචරයට තේරෙනවා මේක ආනාපානය ගෙවන් කිරීමේ පමණ නිරෝධයක් නෙවෙයි. ආනාපානිය අරමුණට ගත්තම ඒක ගෙවන් කරනවා. ඊට පස්සේ ඒ යෝගාවචරය මේකේ සූර උණයි කියලා හිතමු. ඒ සූර වෙනකොට සූර වෙනකොට නම් ඒක හුස්මට දෙකට හිත දානකොටම ප්‍රශ්වාසය දකින්නකොටම යනවා. මේ මේ ඔය සංඥාගේ අල්ලන්න පුළුවන්. අනුපූර්වයෙන් යන කෙලවරට යන්න පුළුවන්. මේ බැන්න අඩු ගානේ සාමාන්‍ය ආශ්‍රව ප්‍රසවාසක වෙනකොටත් අල්ලන්න පුළුවන්. පිම්බීම හැකිලිම කරන එක නම් සක සංඥාව වෙන්නේ ඒකට පිම්බීම හැකිලිම මැදදී ඊට පස්සේ පිම්බීම හැකිලිම ගවන් කරනවා. සක්මන් කරනකොට Tamanට හොඳට ඕම පේනවා මුලදී මේ වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරමින් වම තිනකොට පය මෙහිමයි දකුණ තිනකොට මෙහිමයි කියලා ආදි වශයෙන් ඇති කරගත්ත මේ තහවුරු කරගත්ත මේ සංඥාව අන්තිමට කිසියම් ප්‍රයත්නකින් තොරව සක්මන කෙරෙනවා. Tamante ඒ සක්මන ශරීරයට කෙරෙන්න ඇරලා විස්වාම වෙන්න පුළුවන්. උදේකලා වෙන්න පුළුවන්. විවේක වෙන්න පුළුවන්. එතකොටත් තේරෙනවා මේ සංඥාවල් වැඩ කරනවා හිත. කය වැඩ කරනවා දීපු විධානය අනුව. නමුත් Tamante මේ මමයට හෝ මාන්නයට හෝ ෂ්ණාවක අවශ්‍යතාවයක් නැහැ වැඩේ යනවා. ඒ නැත්නම් තමයි එළවලු ටිකක් කපනවා වෙන්න පුළුවන්. ඉස්ලාම සංක සංඥාව ආරම්භ දෙන්න ඕනේ. ඔය මේ එළවලු කපන්නේ විතර මිනිසුන්ට බඩ පිට වෙනවා. බඩ විචා කන දෙයක් තියෙන්න බෑ. ඒ සම්බය එළවලු කපන්න ඕනේ. ආ එළවලු කපන සංඥාවෙන් දිලා ඒකම කරගෙන කරගෙන යනකොට ඒකෙන් සංඥා පිට යන්න පුළුවන්. එතන වෙන අපේ දිනදා කරන සාමාන්‍ය වැඩකට කියත් ඒ වැඩේ සක සංඥාව ආරම්භ දීලා ඒක සක සංඥාව ආරම්භ දෙන එක හරිය වැදගත්. සකසඤ්ඤා පන්නලා යන්න බෑ. ඒ තහවුරු වෙනනේ ඒක ගෙවන් වෙන්න. ඒ ගෙවන් වෙන හැම තැනකදීම සංඥා වේ නැත්නම් ඒ පංචස්කන්ධේ නිරෝධයේ ඡය වීම වැයීම සිටින අන්නේ කොහොමද අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචර මේ පරියන්කයෙන් ලබාගත්ත මේ අත්දැකීම මේ කෙලවර බැලන එක වැය වෙන හැටි බලන එක ඡය වෙන හැටි බලන එක හැම වැඩකදීම හැම ඉරියව්වකදීම හැම තැනකදීම මේක උත්සාහ කරන්න බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය මේ සතිය විවිධාංගීකරණය කිරීමක් කරනවා. ඒක නැත්නම් හැමදාම පරියන්කේ ඉඳ වෙයි. හැමදාම භවනා ශාලාවල් හොයන්න වෙයි. සක්මන් මළු හොයන්න වෙයි. හැමදාම යෝගාවචරය විඳ වෙයි වට කරගෙන. හැමදාම කල්යාණ මිත්‍රය විඳ වෙයි. හැමදාම බණා විඳ වෙයි. නමුත් ඒකේ නිදහසක් තියෙන්න බෑ කවදාද? ඒකෙන් විමුක්තිය තියෙන විමුක්ති වෙන්නේ අර ප්‍රසස්ස තත්ත්වයකදී සංඥාකේ තේරුම් ගත්ත කෙනා සංඥාව ගෙවන් කිරීම තේරුම් ගත්ත එකනා සක්මණේදීත් අරගන්න හැම තැනකදීම ගත්තාම දවසේ මේ අලුතින් පටන් ගත්ත මේ විනෝදාංශය අනුව කී පොලකදී මේ අරමුණක ගෙවන් කිරීම දකින්න පුළුවන් අරමුණ ගෙවන් කිරීම කියන එක අපිට කියන්න පුළුවන්. අරමුණ නිමිත්තක් ගන්න බැරි ඡන්දපත්තණියක. අරමුණ අරමුණු කරන බැරි ඡන්දපත්තණියක තමයි ඒ සංඥාගිය කියලා පොඩි භාෂාවෙන් කියන්නේ. ආහනේ විදිහට ලදලද අවස්ථාවේ තතෝ අමුතු තතෝ අමුතු අනුභුබ්බේන. ඒනෙක් පිටි ඒනෙක් පිටි අනුපිළිවෙලින් මේක ගෙවන් ගන්න ක්‍රමයට ගියා නම් ඔය පුට්ටපාද පරිබ්‍රාජකය අහන අදි සංඥා නිරෝධත අභි සංඥා නිරෝධය ඕනම අරමුණක් මතුවෙන්න එහෙම නැත්නම් කොච්චර ශීඝ්‍රයෙන් අරමුණ මතුවෙනවද ඒ හා සමාන වේගයකින් හැම අරමුණකින්ම අපි සංඥා නිරෝධයක් කියලා තමයි අයින් වෙන්නේ. ඒක සංඥා ගොඩක් ගොඩක් මතුවෙනවනම් අපිට සංඥා ඉවර වෙනකොට අල්ලා ගන්න අමාරුයි අපේ හිත ඒකට සුර නැති නිසා ඒ නිසා අපි සංඥායන ප්‍රමාණය අඩු කරගෙන අරමුණු වෙන ප්‍රමාණය අඩු කරගෙන නිමිති ගන්න ප්‍රමාණය අඩු කරගන්න තමයි භාවනා ශාලාවට ඇවිල්ලා බාහිර දාද්ද ඉතින් කියනවා තමයි පුළුවන් තරම් නැත්නම් ගිහිලා දෙක වහගෙන පොඩි සීමිත අරමුණු ප්‍රමාණයක් හන්නේ අරමුණ ඉස්සරහට වෙන හැටි බලනවා සක සංඥාව ගන්න එතකොට ගෙවෙන හැටි බලනවා වෙන විදිහකට කියනවා නම් සංක්ෂිප්ත අර්ථයෙන් අරමුණක මුල බලන එක සක සංඥාව මැදහර අග බලන එක සංඥාකේ. එච ඕනෙම ආරමුණක ඕනෙම සංසිද්ධියක හටගන්නක් තියෙනවා නම් ගෙවීමක් තියෙනවා. ඒ වාගේ තමයි යම් කිච්ච සමුදය ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම හටගන්නාසුළු ඕනම ධර්මයක් තියෙන එක නිරෝධ ධර්මයක් තියෙනවා. ඉතින් මේ නිරෝධය පටල කරගත්තාම ඒක තහවුරු කරගත්තාම තමන්ගේ බුද්ධිය සින්න කරගත්තට පස්සේ තමයි නිරෝධ සත්‍ය සෝවාන් මාර්ගය සකදාගාමි අරාගාමි වෙන්නේ. මේ දේශනා මාලාවේදී උත්සාහ කරන්න හදන්නේ ඒ විදිහට දීර්ඝව පවතින එහෙම නැත්නම් තමන්ට වශයෙන් පවත්වා ගන්න පුළුවන් නිරෝධය තමයි අවසාන ඵලය වෙන්නේ. නමුත් ඒක මේ අරමුණක් අරමුණක් පාසා ඉරියව්වක් ඉරියව්වක් පාසා කරදරයක් කරදරයක් පාසා මේක එතන එතන අච්ඡන්ත වශයෙන් තියෙනවා. ඒ අච්ඡන්තයට එතන එතන මහල වෙන මේ ගිවන් කිරීමට පුදුන්ස සංඥාක කියන පදේ පාවිච්චි කරනවා. එතකොට ඒක කාලකන්ණ ගතියක් වෙන්නේ. ඒක වෙන්නේ බොහොම නම්බුකාර වචනයක්. නමුත් සංඥාකී කියලා කියන්නේ ඒක අල්ලගන්න බැරි තැනකන් ගෙවිලා යන එක. ඒ වෙනතේ නිරෝධය කියන වචන කියනවා. එතකොට මේ Nirodha කියන වචනේ බෞද්ධ අවශ්‍ය බවම අගය කරලා සලකන නමුත් මේකේදී අදහස් කරන්නේ මරණය. අරමුණක හටගන්න පැවැත්ම සහ නැතිවීම. ඒක නිසා අපේ හිත හුරු වෙලා තියෙන හටගන්න පැත්ත බලන්න පමණක් නිසා ඒ හටගන්න පැත්ත සකසඤ්ඤාව කියලා බාරගෙන සකසඤ්ඤාවෙන් අල්ලගන්නවා. අල්ලගෙන අරමුණ විපරිණාමයටපත් වෙලා දෙවෙනි තැන දක්වාම බලන්න ගියාම වෙනදා කාලකන්ණී කියපු වෙනදා ඒකාකාරී කියවු වෙනදා වදයක් වෙච්ච වෙනදා නුරුස්නා ගතියක් පේන්න තියෙන වෙනදා දැවිල්ලක් දැවිල්ලක් විදිහට පේන තැන තමයි මෙතන මේ Nirodhe හැංගිලා තියෙන්නේ. ඉතින් ඉවෙනි තැනකදී Nirodhe මතුකරන්න මේ දුක අඳුනාගත යුතුයි සාකල්යම අඳුනාගත යුතුයි කියලා බුදුජානන්සේ සඳහන් කරන්නේ. අපේ ජීවිතයේ භාවනා ජීවිතය හෝ ඉදිරිය වැඩවලදී අපිට ඒකාකාරීකමක් මතුවෙන වෙලාවක් වෙනවා. නීරස ගතියක් මතුවෙන වෙලාවක් වෙනවා. එපා වෙන ගතියක් මතුවෙන වෙලාවක් වෙනවා. නුරුස්නා ගතියක් මතුවෙන වෙලාවක් වෙනවා. අන්න එතනදී තේරුම් ගන්න ඕනේ මේකදී කලබල වෙලා ඉරියව මාරු කරොත් මෙතනදී කලබල වෙලා අරමුණු මාරු කරොත් දුක වසන. දුක්ඛ සත්‍ය වසන. ඇත්තටම අමාරුයි අපේ ඉදurang තාම භාවිත නැති නිසා උත්සාහයක් ගන්න ඕනේ මේ ඒකාකාරීකම ආපුවාම මේ නීරසකම ආපුවාම මේ නුරුස්නා ගතිය ආපුවාම මේ නිදිමත ගතිය ආපුවාම තව එක චිත්තක්ෂණයක් ඊකට මොනක්වත් නොකර මේ දුක්ඛ සත්‍යයට වෙන්නට වඩා තව චිත්තක්ෂණයක් මට ලං වෙන්න අරිඹෝකින් ලේස මාත්‍රකින් මට ලං වෙන්න අරින්න මෙන්න මේක පුරුදු වෙන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා දුක අත්තිකිලමකාණ යෝගයක් වශයෙන් හොයාගෙන යන කෙනෙක් නෙවෙයි. නමුත් පැමිණි දුක් පැණි රහයි කියන පැත්තෙන් දුක එන වෙලාව වෙනතට වෙදී චිත්තක්ෂණයක් පමා වෙනවා. ඒකට පමාව කියන්නේ වතන වටින්නේ ඒකට අප්‍රමාදී කියලා කියන්න ඕනේ. චිත්තක්ෂණයක් ඉවසන. චිත්තක්ෂණය උපේක්ෂක වෙනවා. මේ සඳහා මේ පරිශ්‍රණය සඳහා අපේ ජීවිතයේ පරියන්කේදී සාපනදී කොච්චර නිරසකව මතුවෙනවා. ඒ හැම එකක්ම ස්වර්ණමය දොරටුවක්. ඒ හැම එකක්ම මකර තොරණක් නිවනට යන්න. ඉතින් අපි එනේන හැම වෙලාවෙදි මෙහාට මෙහාට නලියන්නයි අරමුණු මාරු කරන්නයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් මෙනේ කරන්නයි අනේ නොදකින් නොපතන් කියන තු අසුභය වශයෙන් වඩන්නයි යොත් වෙන්නේ මොකක්ද අර පැමිණෙන දුක්ඛ සත්‍ය මුහුණට කියලා ගන්න එකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඉන්නේ දිගට එන්න ආරින්න. දිගට එනකොට මොනවත් වෙන්නේ වෙන්නේ මොකද්ද? තමන්ගේ ප්‍රතිශක්තිය වැඩෙන එක තමයි. එන්නේ එන්නේ දැරීමේ ශක්තිය වැඩෙනවා. හිතා ගන්න බැරි තරම් දැරීමේ ශක්තියක් තියෙනවා මේ. නමුත් ඒක සාමාන්‍ය ජීවිතේ බලන්නේ පරාජිතය දෙයක් විදිහට. එහෙම නැත්නම් නෝන්ජල්කමක් විදිහට. එහෙම නැත්නම් කරගන්න දෙයක් නැතිකමට කරන දෙයක්. නමුත් ਸਰවඥාන්තිකව කරගන්න දෙයක් නැතිකම නෙවෙයි මේක තමයි ਸਰවඥාන්තිකේ පණිවිඩය චතුරාර්ය සත්‍ය ඉස්සරහම තියෙන දුක්ඛ සත්‍ය ඒ දුක්ඛ සත්‍යෙට එන වෙලාවට හොයාගෙන යන්න එපා කතන්න එපා තමන් ඉතින් වැඩක ඉන්න වෙන්න පුළුවන් සක්මන් කරනවා වෙන්න පුළුවන් පරියන්කක ඉන්න වෙන්න පුළුවන් මේක එනවා මේ නිහුස්මකට එනවා මේක ආකාරිකම එනවා මේ මේ දරා ගන්න බැරි ගතිය නිය බය වෙන ගතිය අසර වෙන ගතිය සහලවන වෙන ගතිය එනවා ඉතින් ඒක ආපු බව දන්නේ ඒකේ මැද ඉන්නකොට තමයි. හට ගන්නකොට දන්නේ නැහැ යෝගාවචර හුඟක් වෙලා. ඉතින් යෝගාචර කරණ තියෙන්නේ මේක පටන් ගන්නකොටම ලාවට යාන්තමට ඒ මුස්පීන්තු ගතිය, කාලකන්ණි ගතිය, පා වෙන ගතිය, නීරස ගතිය එනකොට ආ දැන් නම් මට මේක හට ගන්න තැන පේනවා. මම ඊයේ නම් මෙතෙන් යනකොට නතර කරන්නට බැරිද? තව චිත්තක්ෂණයක් මේකින් මොනවත් නොකර වෙන විදිහට කියනවා චේතනා පාල නොකර, අபிසංස්කරණ නොකර, ප්‍රකල්පන නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි තපස කියන්නේ. ඒක තමයි භාවනාව කියන්නේ. ඒක තමයි විපස්සනා කියන්නේ. ඒක තමයි ඊවසනා කියන්නේ. ඒක තමයි දරණවයි කියන්නේ. ආන්‍යම දරාගෙන දරාගෙන යනකොට ඒ යෝගාචරයට ඒ ඒ දුක නිරසකම කියන්නේම තිබුණු සැපක Nirodhe තමයි. තිබිච්ච පහසුකමක් නැති ඒ පහසු නැති වෙන තැන දකින්න බෑ. නිරසකමේ හට ගන්න දකින්න. නීරසකමෙන් හටගන්න දකින්න බෑ. නීරසකමට සාදර වෙන්න නැතුව. ලෑස්ති වෙලා යන්න නැතුව. මොකක් ලාට අපිට වෙන්නේ නීරසකම මැදට ඇවිල්ලායි අපි දන්නේ. ඒකට හේතුව අපි ඒකේ මුලට අප්‍රමාද වෙලා නැහැ. මුලට යුද්ධ වෙලා නැහැ සතුටුමත් වෙලා නැහැ. නමුත් කවදා හරි දවසක යෝගාවචරය නීරසකම ඒකාකාරීකම නුරුස්න ගතිය එන්නකොටම අල්ලගෙන විරදා ඉන්න පුළුවන් මට්ටමටත් වැඩිය මේ නීරසකම මැද ඒකාකාරීකම මැද ගියොත් කවදා හෝ ඒක ඒකේ මැද පැන්නොත් ඒක ගෙවන් වෙන තැන දැක්ක දවසේ හිතුවොත් නීරසකම ඉවර වෙන තැන. ඒකාකාරීකම ඉවර වෙන තැන. කම්මැලිකම ඉවර වෙන තැන. නිදිමතකම ඉවර වෙන තැන. ඒකෙන් නම් ඕනම කෙනෙක් නිරෝධය කියලා බොහොම කටහරලා පාවිච්චි කරනවා. මේ සර්වඥාන්සේ කියනවා සැප කියන්නේ දුකක් දුක කියන්නේ දුකක් මොකද මේ දෙකම විපරිණාම වෙන සුළුයි ඒ නිසා ආර්ය විවරේ සැපක හෝ වේවා ගොඩ වෙන කෙලවර මධ්‍යම ප්‍රතිපදා තියෙන සැපේ ඉවර වෙන දැන දුකේ ඉවර වෙන දැන ඒ නිසා ඒකට එතන තියෙන සංඥාව අන්තිමටම යනකම් නොසැලී බලහින්න පුළුවන් නම් සංඥාග්ගයේට ඒ බලහින්දීම තුලින් ඒ යෝගාචරය අලුතෙන් ඒකට මොනවද එකතු කරේ නැත්නම් චේතනා එකතු කර නැත්නම් අභිසංස්කරණ කරේ නැත්නම් ඒ යෝගාවචරයට ඔය අර ඔට්ටබ මේ මේ පොටපාද පරිබ්‍රාජක විමසක විදියට එයාට ඒ සංඥාවේ නිරෝධය සම්පජානව සමාදින්න පුළුවන් තාක්කකට එනවා. ඒ නිසා මේ මේ සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සංඥාව මුල් කරගෙන සංඥාව හරහා මේ ප්‍රතිපදා විස්තර කරාට හොඳට පේනවා සංඥාවේ Nirodhe දකින්නකොට සංස්කාරය විල්ලිවල මේකට කරදර කරනවා. නිසා සංඥා නිරුද්ධ කරගෙන යනකොට චේතනා පහළ වෙන ප්‍රවණතාවයක් අපේ හිතේ තියෙනවා. සංඥා යොර වේගන යනකොට අபிසංස්කරණ පහළ වෙන ප්‍රවණතාවයක් අපේ හිතේ තියෙනවා. සංඥා ඉවර වෙගෙන යනකොට ප්‍රකල්පන පහල කරන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ප්‍රවණතාවය ඇතුළතින් ආත්ම වශයෙන් මම කරන එකක්ද? එතෙන් ਸਰබලදාරි දෙවියන් වහන්සේ කෙනෙක් වශයෙන් පිට ඉඳලා කරන කෙනෙක්ද? ඒ නැත්නම් ඉන්ද්‍ර ප්‍රජා ඉන්ද්‍ර බල අභිඥා බල සහිත ඉන්ද්‍රජාල සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කරන දෙයක්ද? දෙයියෙක් බමුණෙක් දෙවියෙක් බ්‍රහ්මී කරන දෙයක්ද කියන එක තමයි ඔය පොට්ටපාද ඉදිරිපත් කරපු මුල් කාරණා තුනේ ඉතුරුලා තියෙන්නේ. පළවෙනි එකේදී කිව්වා මේ සංඥාව ආත්මයක් කියලා. පුතේස් කිව්වා එහෙනම් පටන් ගන්න කරතම වරදයි වරදගත්තා කියලා. ඊට පස්සේ පොට්ටපාද කියනවා නෑ මේක තව කෙනෙක් කිව්වලු මේක ඉන්ද්‍රජාල සහිත අභිඥා සහිත ශ්‍රමණ ප්‍රාප්ණයන් විසින් මේ වෙලාවේ හිතට එක එක දේවල් දානවා. එහෙනම් බලවත් දෙවි කෙනෙක් මේකට දානයි කියලා. එහෙම නැත්නම් අහේතු අප්‍රත්‍යව සිද්ධ වෙනවා කියලා බුදුජානසී අහේතු අප්‍රත්‍ය දිගේ තමයි කතාව ගෙනියන්නේ. ඒකනේ ඒකල කියන මේක මම කරන දේකුත් නෙවෙයි. දිව්‍යඥාන්තේ කරන දේකුත් නෙවෙයි. එහෙම නැත්නම් කවුරු හරි අභිඥාවකින් කරන දේකුත් නෙවෙයි. මේ සංඥාව ගෙවිගෙන යනකොට සංස්කාර කොච්ච දාන්න ගන්නවා. ඒක හේතු ප්‍රත්‍ය ධර්මයක්. ඒක පටිච්ච සමුප්පාදය. ඒක ඉදප්පච්චේතාවයක් යෝගාවචරයට තියෙන. ඒකට අහු වෙන්නේ නැතු ඉන්න එකයි. ඒකට වංචනිකව පොර දාන්න නැතු ඉන්න එකයි. ඒකට වංචනිකව ආහාර දෙන්න නැතු ඉන්න එකයි. සංස්කාර එනවනම් දැනගන්න මේ සංඥාවේ කෙලවර දැක ගන්න නැති වෙන්නයි මේ සංස්කාර උලිලි පාන්නේ. බහුරු කෝලම් පාන. එනිසා ඒක සංස්කාර මම කියාගන්න නැතු මගේ කියාගන්න නැතු මගේ ආත්මය කරගන්න නැතු මේ ගෙවෙමින් පවතින සංඥාවට එහෙමම ගෙවෙන්න නැත්නම් නිරුද්ධ වෙන්න, ක්ෂය වෙන්න, වැය වෙන්න දෙන්න නම් මේ වෙලාවේදී සංඥාව ගෙවෙනකොට සංස්කාර ඇවිල්ලා කරදර කරන්න ඉඩ තියෙනවා කියන දැනුම යෝගාවචර තුළ තියෙනවනේ ද්වේෂයෙන් තොරව. ඊට පස්සේ සංස්කාර චේතන වශයෙන්, අභිසංස්කාර වශයෙන්, අදිෂ්ඨාන වශයෙන්, ප්‍රාර්ථනා වශයෙන් ඉනකොට ඒක මම කියන්නත් එපා, මගේ කියන්නත් එපා, ආත්මේ කියන්නත් නැතුව ඒතර සත්‍යය තම පරිණතම් යද්දම් උපේක්ෂා කියලා. ඊට ඉස්සෙල්ලා තිබුණේ සංඥාව බොහෝම හොඳයි. මේ සංස්කාර කරපු නිසා ඇතිවෙච්ච ඕලාරික සංඥාව අර තිබුණ එකත් කාබාසිනිය කරනවා කියලා ඒවට අයිතිවාසිකම් නොකිය අතහැරීම ලෝකේ තියෙන දානයේ උත්කෘෂ්ඨම දානය කියන්නේ ඕනෝකට. අපි සාමාන්‍යයෙන් දස දාන වස්තු දීලා තමයි Taman කැමති දේවල් අන්සතු කිරීම කියලා මොන්ෂෝරි පාඩම ගන්නන්නේ එතන. ඊට පස්සේ ඕනනම් ඇසිස් මස්ලි දන් දෙනවයි කියලා තමගේ උද්දී පරිභෝග ශාරීරික කොටස් දන් දෙනවා කියන ඊටත් විදිය ශ්‍රේෂ්ඨයි. ඊට ඊට පස්සේ වස්තු දාන වෙනුවට කෙලේශ වස්තුකාමී අධාරණ වෙනකොට ක්ලේශකාමී අධාරණ එක තමයි මේ නීවරණ ටික දීලා දානවා කියන්නේ. ඒක සමත භාවනාදී කියලා. දැන් මේ සංඥාව ගෙවෙන්න හදන වෙලාවදී මේ සංස්කාර ඇවිල්ලා නටන වෙලාවේදී මේ සංස්කාර කියලා තමන්ගේ රුචි අර්ජුකාණ ටික. මේ සංස්කාරේ පොඩි ගහගෙන නැරෙන්නේ පොදිය. මගේ පෞරුෂත්වය. ඒක ඇවිල්ලා බොහොම ලස්සනට ගොඩ පෙරකොතුරුකම් කරන්න හදනවා මම ඔතන ගිහට පාන වැඩේ බාර ගන්න ඔයා කරබන් ඉන්නකෝ කියලා අපි අයින් කරන්න හදනවා එයා වැඩේ බාර ගන්න ඊට පස්සේ කියනවා අයියා පැහෙන්න යන්න එපා අයියා පැත්තකට වෙන්න මම මෙතෙන් නිකන් සංඥාකට ආවා ඊටු ටිකක් මම බලා ගන්න ඔබ පැත්තකට ඕන්න බලහිනවා අන්න එතෙන්දී මේ සංස්කාර ටික මතුවෙනකොට එහෙම නැත්නම් චේතනා මතුවෙනකොට අභිසංස්කරණ මතුවෙනකොට අදිෂ්ඨාන මතුවෙනකොට ප්‍රාර්ථනා මතුවෙනකොට ඒවා හුදු සංඥාව ගොරෝසු කරන දෙයක් පමණයි මේ කියනත් ඇති ගොරෝසු කරන දෙයක් කියලා ඒ එයාට ඕන තැන ඉන්න ඇරලා අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න දෙන්නේ නැතුව තමයි මේ රුචි අරුචිකන් ටික පාවා දෙන එක ඒ භෞෂත්ව ලක්ෂණ ටික පාවා දෙන එක ඇබ්බැහි ටික පාවා දෙන එක තමයි දානීය අන්තිම මාර්ගය ඒ නිසා සර්වචනාංශි මේ දසදාන වස්තුවේදී පාවිච්චි කරනවා ඡාගෝ පටිවිසග්ගෝ මුච්චි අනාලයෝ නිවනටත් කියනවා ඡාග පරිනිසග්ග මුත්‍ය අනාය. ඒසපරි භව භව බුද්ධහමට බහින මිනිහා ඉස්ලාම් කරන දානේ නම් ඒකෙත් තියෙනවා නිවනේ ලක්ෂණ වගේ. ඒ වගේම නිවනේ තියෙනවා දානේ ලක්ෂණ වගේ. ඉතින් කවුරු කියනවා මේ දානේ දෙන මනුස්සයෙක් නිවන් දකින්න බෑ. ඒ මනුස්සයා මේ සංසාරේ කොට ගහනවා, පින් රැස් කරනවා, ඒ මනුස්සයා ඉන්නේ මේ බොන්සෝරි පන්ති යාට නිවනක් ගන්න බෑ. දාහනේ නෙවෙයි සිල් රකින්න ඕනේ. ඊට පස්සේ කිව්වා දාන සීල දෙක කරන්නේ කරන්නේ නිවන් දකින්න බෑ. ඒවා භාවනා කරන්න ඕනේ සමත භාවනා නැත්නම් විපස්සනා. ආදි වශයෙන් අපි කිව්වට ওই දානයේ තියෙනවා නිවනේ ලක්ෂණ ටික. නිවනේ තියෙනවා දානේ ලක්ෂණ ටිකක්. ඒ නිසා අන්තිම ශ්‍රේෂ්ඨ දානය තමයි ඒ හුදුවට හිත සාන්ත වෙලා ඉන්නකොට ඒක සකස් කරන්න හිතෙන හැටි. අභිසංස්කරණය කරන්න ඇති. ආලවට්ටම් දාන්න හදනවා ඒකට. හැඩකම් කරන්න හදනවා, වැඩකම් කරන්න හදනවා. ඒක නෑ හැම එකකින්ම වේල තියෙන. අර යටිපහ වෙච්ච තමන්ගේ විකෘති ආශාවක් ඉෂ්ට කරගන්න හදනවා. අන්න එතනදී විකෘතිය දැනගෙන එන්නේ නම් බොහොම ප්‍රකෘතිමත් බොහොම මිත්‍ර ස්වරූපේ නමුත් මිත්‍ර ප්‍රතිරූපකේ බව දැනගෙන මේ තමයි සංස්කරණය කියලා කියන්නේ නොකර ඉන්න පුළුවන් නම් ඒක හරියට කියනවා නම් පළවෙනි ධ්‍යානතර දෙවෙනි ධ්‍යානට යනකොට මෙනෙහි කිරීම අතහරින්න පුළුවන් නම් අවශ්‍ය වෙලාවෙදී විතක්ක ਵਿਚාර දෙක අතහැරෙන්නේ නැත්නම් උට මේ ප්‍රීතිය ලබන්න බෑ ඊට පස්සේ ප්‍රීතිය තැනට ආවට පස්සේ ඒක අතහැරියේ නැත්නම් සුඛය ලබන්න බෑ සුඛී තැනකට ආවට පස්සේ අවශ්‍ය තැන දන සුඛී අතහැරී නැත්නම් උපේක්ෂා ලබන්න බෑ. ඉතින් පළවෙනි කියන්නේ ලොකුයි තමයි. නිවර්ණත් එක්ක බලන්න. නමුත් ඒක දෙවෙනි ධ්‍යානය නම් ඒකේ මේ මේ කොටස් අතාරින්න. දෙකේ ඉඳලා තුනට යන්න මේ මේ කොටස් අතාරින්න. අන්නේ වෙලාවේදී මේ ඉහළට යන හඳට යන රොකට් එක. ඒ යටින් යටින් තියෙන කොටස් පිච්චි පිච්චි වැටෙනවා වගේ මේ ටික අතාරින්න දන්නේ නැත්නම් ඒකත් තතෝ අමුත්‍ර තතෝ අමුත්‍රාණ පුබ්බේන. ඉනෙක්විටි ඉනෙක්විටි අනුපූර්වයෙන් කොහොමද අතහැරෙන්නේ අතහරින් අතහරිනවම නෙවෙයි අතහැරෙන වෙලාවේදී ආය අල්ලන්න යන්න එපා ආන්නේ මොකද අන්තිමට මේ අභිශාස කරන කොටසදී ප්‍රාර්ථනා කරන කොටසදී චේතනා කරන කොටසදී මේ මේ සංඥාගේදී ඒක හරියට දැනගෙන ඒකට ගෙවදින්න දෙන්නේ නැතුව බැහැ ගන්න දෙන්නේ නැතුව අරසා ගන්න එක තමයි දානේ ශ්‍රේෂ්ඨම දානේ කියලා අපිට පෙන්වන්න පුළුවන් ඒ නිසා අපිට දස දාන වස්තු දීලා එහෙම නැත්නම් වස්තු දාන ක්ලේශ කාමයේ අතහැරලා වස්තු කාමයේ අතහැරලා අන්තිමට මේ තමගේ රුචි අරුචිකම් තථාගතක තමයි ඊටාමම ඉතින් එතනදී මේක තේරුම් අරගත්තා ඒක පොට්ට බාදයෙන් පොට්ට බාද පරිබ්‍රාජකට මේක කියලා බුදුචානන පොට්ටවාද මෙහෙම බණක් අහලා තියෙනවා කියලා. මේ මෙහෙම ක්‍රමයක් අහලා ඉතින් කියන කදාකත් මෙහෙම එකක් අහලා නැහැ. මේ ක්‍රමයෙන් ගෙවක් කරන දණක් අහලා නැහැ කියලා. ඊට පස්සේ තේරුණාද කියලා අහන පොට්ටපාද බුදුචානන්ස කියපු වචන වලින් මාපව කියනවා වහන්සේ කිව්වේ කෙනෙක් සකසඤ්ඤාව පටන් ගන්න ඕනේ ඊට පස්සේ තතෝ අමත තතෝ අමත්‍රාණුබ්බේන කියන විදිහට මේ සංඥාවට යන්න ඕනේ ඊට පස්සේ චේතනා නොකර ඉන්න ඕනේ අபிසංස්කරණය නොකර ඉන්න ඕනේ අන්නේ විදිහට දැක දැක දන දන හිටියොත් මේ අபிසඤ්ඤා නිරෝධය සම්පජානව සමවදින්න පුළුවන් කියන එකයි ඔබ හසමඩ කිව්වේ කියලා ලස්සන දෙයක මුචේනාසිට මතක්. මේ බුදුරජාණන් වහන්සේ කියනවා අන්නාවි කියන මේක තීරු ගත්තා හරි කියලා. ඊට පොට්ටපාදී ඊට පස්සේ ආනවා ස්වාමීන් වහන්සේ මේ කියන විදිහට ඔබ වහන්සේ කියන මේ සංඥාග්ගය හැමෝටම එකක්මද නැත්නම් වෙනස් වෙනවද කියලා. එන් සංඥාව ගිවන් වෙන තැන ඔක්කොටම එක විදිහට වෙන්නේ නැත්නම් විවිධ විදි විදිනවා කියලා. දැන් කියනවා එක විදිහක් වෙනවා විවිධ විදිහක් වෙනවා. එතකොට කොට්ටපාදි කියනවා මට ඒක තේරෙන්නේ නැහැ කියලා. අපි දන්නවා සංඥාවක එකනට වෙනස්, සක සංඥාවක එකනට වෙනස්. ඒකයි අපිට පු탁 පු탁 කියලා කියන්නේ. පු탁 ඥානයි කියලා කියන්නේ ආඛදාගොත් තව කෙනෙක්ගේ අභිරුචි මගේ අභිරුචි කියන්න කැමති නැහැ. ඒක තමයි හැබැයි මගේ එක පොඩ්ඩක් වෙනස් කියාගෙන තමයි පු탁 ඥානේ හැම වෙලාවෙම ඉන්නේ. ඒකයි මේ දෙන්නෙකුට එකපාර යන්න බැරි. කොහොම ගියත් දිවෙන් දිව ගාගෙන හිටියත් ඒ ආ යෝජනා කරන දේ පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ මෙයාට නැත්නම් ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒ පෘථක්කතිය සකසඤ්ඤාවේදී තියෙන බවට අපි පිළිගනිමු. නමුත් පොට්ටම දානවා සංස සංඥාග්ගයට යනකොට මේ සංඥාග්ගය ඒකංචද නැත්නම් මේ සංඥාග්ගය වෙනස් වෙනවා කියලා. බුදුන් කියනවා එකක වෙන එක එකක් වෙන වෙලාවක් තියෙනවා වෙනස් වෙන වෙලාවක් තියෙනවා. ඊට පස්සේ කියනවා මට තේරෙන්නේ නැහැ. මට ඒක විස්තර කරන්න. ඒතර බුදුන්ස් කියනවා නිරුද්ධ වෙන හැටි. උදාහරණයක් ගත්තොත් අපි ආනාපානය යන ආනාපානේ නිරුද්ධ වෙන එක නයි. පිම්බීම හැකිලිම යන පිම්බීම හැකිලිම නිරුද්ධ වෙන හැටි. සක්මන් කරන සක්මනේ නිරුද්ධ වෙන හැටි. පලාලියනකොට පලාලියනකින් නිරුද්ධ වෙන හැටි නිරුද්ධ භාවය වෙනස් වෙනවා. ඒ තමයි අල්ලගත්ත අරමුණ හැටියට නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අන්නේ වගේ නිරුද්ධ වීම අනුව සංඥාගේ වෙනස් වෙනවා. ඒ නිසා එකම විදියක් දෙන්න පුළුවන්. හැබැයි කොහොම තියෙන නිරෝධ වීම තමයි. ඒක පොදු ලකුණක් තියෙනවා. නමුත් වෙන් වෙන වෙලාවෙකුත් තියෙනවා කියන. එතකොට මේ පොට්ටපාද ටික තේරුණාම නෙවෙයි ਸਰවඥාචාර කියන නිසා ඒ සංඥාකය වෙනස්ද එකමද ඔක්කොටම එකක්ද එතන එක්කොටම එකක් නෙවෙයි එක්කෙනෙකුගේ වුණා එක දවසක යා සංඥාගේ ස්පර්ශ කරන හැටි හිත දවස විස්තර කරන හැටි වෙනස්. ඒකයි මේ භාවනාවේ අලුත් වෙන ගැටියක් පේන තියෙන්නේ දවසක යා ආස්වාස් ප්‍රස්වාස දිහා බලලා ප්‍රස්වාසයේ ගමන් කරන හැටි දුරටම විශේෂණය කරලා පුදුමාකාර හිත අලුත් කර ගැනීමක් කරනවා. එයා හිතන එකම තමයි ගැලවුම් මාර්ගය තමයි විමුක්ති මාර්ගය කියලා. නමුත් පහුවෙන් දවසේ ගිහිල්ලා සක්මන් කරනකොට සක්මණේදිත් ඒ වාගෙම ගිහිල්ලා හිත විස්රාම වේතනකට එනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා පරියන්කේ ආනාපානෙ කරනකොට නම් ඇද්දක වහගෙන බදවන මධ්‍යස්ථාන කියලා හද්ද නැති දැනගයි මම එදා ඒ නිරුද්ධ කිරීම කරගන්න. දැන් මේ හොඳට ඇද්දක අරගෙන චේතනාපූර්වක වැඩක් කරද්දී සද්දත් අහද්දී ගත්ත අරමුණ ගෙවක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉදිරියට වැඩ කරනකොට තම අරමුණු කළ අරමුණු සකසඤ්ඤාව ගත්තේ මොකෙන්ද? ඒක ගෙවම් වෙනකොට එතකොට පේන දින වෙනත් විදියක්. මොකද එතකොට චේතනාවක් තියෙනවා. කාලාරාමක වැඩ කරන්නත් ඕනේ කෙනෙක් එක්ක කතා කරන්නත් ඕනේ ඔක්කොම කරන ගමන් ගත්ත අරමුණ ගෙවම් කරන්න ඕනේ. ඊට පස්සේ মালටි ටාස්කින් කරනකොට දෙක තුනක් කරනවා වගේ පේනකොට එයා තේරුම් අරගන්න ඔක්කොම තිබුණාට මගේ හිත එකවරකට එකයි ගන්න. ඒ නිසා ඒක වෙන් කරගෙන ඒක හදා ගෙවම් කරන්න. ඉතින් ගෙවන් කිරීම සමාන වුණාට ආනපන ගණ එක ගත එකන වෙන භාෂාවකින් කතා කරනවා ඉම්බි මහකිනු ගත එකන වෙන භාෂාවකින් කතා කරනවා මේ විදිහට විවිධත්වයකට බුදුහාමුදුරු ඉඳ කියලා කියනවා ඒ නිසා පොදුවේ කාටත් එක කමටහනක් දීලා බෑ පොදුවේ කාටත් එකම මේ එහෙම නැත්නම් පොදුවේ කාටත් හරියන එකම න්‍යාය පත්‍රයක් ප්‍රතිපදාවක් නැහැ තමන් සකසඤ්ඤා වෙනස් වෙන විදිහට අරමුණ ගෙවම් කරන හැටි වෙනස් වෙනවා. මේකට ටිකක් කිට්ටුවෙන් යන නිදර්ශනයක් මම අරන් දෙන්නම් මතක් කරලා දෙන්නම් මේ සමත පැත්තෙන් කතා කරනකොට තියෙනවා අපි දැන් සමත භාවනා කරන කට්ටිය ධානයකට සම්බන්ධින් ඉස්සෙල්ලා උපචාර සමාධියට ගියාම නිමිත්තක් කියන එක පහල කරගන්න ඕනේ ආනාපානදී ආලෝක නිමිත්තක් වෙනවා එතන ගියාම පොදාත කසින මොන කසිනයක් ගත්තත් ඒක හුඟක් වෙලාවට ආලෝකයක් පාඩපත්ලා ආලෝකෙට කිඳා වැසීමක් විදිහට තමයි විස්තර කරන්න ලේසි. හුඟක් වෙලාට විස්තර කරන්නේ එහෙම තමයි. නමුත් ඒකම විය යුතු නෑ. ධානයකට සමවදින්න මොකක් හෝ ක්‍රමයකට යන්න පුළුවන්. නමුත් ආලෝකයත් ඒල හුඟාකට ඇසුරු කරනවා. ඒ නිසා හුඟදෙනේ අන්ත දෙකකට වැටෙනවා ධානයකට යන්න ආලෝකයක් තිබිය යුතුමයි ආලෝකයක් පහම සමතෙමයි කියලා දෙකම වැරදි. දෙකම වෙන්න ඕනේ. ධ්‍යානකට යන්න පුළුවන් ආලෝකයට සමාධිය නැතුව. ඒ වගේම ආලෝකයක් පහළ වෙන්න පුළුවන් විපස්සනාවෙන්. ඒක සමතේ වෙන්න ඕනේ. මෙන්න මේ තර්කේ කඩන්න බුද්ධඝෝසාචාර්යන් වහන්සේ කියනවා බොහෝ දෙනා පොදු මතයට අනුව ආලෝකයේ බලාපොරොත්තු වුණාට ධ්‍යාන සමත භාවනා කරන කෙනාට නම් කළු පාටට කපුවට වගේ අන්ධකාර ලපත් පහළ වෙන්න පුළුවන් උපචාර සමාධිය. සුදු පාට නෙමෙයි වර්ණ නෙමෙයි කළු පාට නම් පහළ වෙනවා. විවිධ හැඩතල උනොත් පහළ වෙන්න පුළුවන්. ඒ සක සංඥාවේ හැටියට කියලා කියනවා. Taman භාවනාවට වාඩි වෙන වෙලාවදී තිබුණු සංඥාවේ හැටියට ධානයකට තමයි සමාධි නෙయ్యන තමයි අදිනේ. ප්‍රභාසර ආලෝකයක් කරා. අද ඒ වෙනකොට උපචාර සමාධියේ දෙකලෝ පාටට කපුවට වගේ එන්න පුළුවන් කියලා. ඉතින් ඒක සමතෙදි වෙනන සක සංඥාවේ හැටියට ධානයකට සමාදිනකොට උපචාර සමාධියේදී අර්පණාවදී වෙනස් වෙනවා. ඉතින් මේක නාඩු ගාන යෝගාවචරය යන දැනගත්තේ නැතුව ගමන්නේ අඩු ගාන කියලා දෙන ගුරුවරයවත් දන්නේ නැත්තම් මේ ඔක්කොම එක තැනකින් යොමු කරවන්න හදනවා. ඔක්කොම එක පෙතක යවන්න හදනවා. එතකොට බුදුරජාණන්සේ කියන දේශනා විලාස එකෙන් යෝගාවචරයේ තියෙන චෛත්‍ය ලක්ෂණ වල වෙනස්කම් වලට ඉඩපාඩු නැති වෙච්චාම හරියට ගැටුම් නැති වෙනවා. සංවේදන ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒකට කිට්ටු ඉගෙන ගන්න තමයි මේ පොට්ටපාදාන ස්වාමීන් වහන්සේ මේ සංයම්කය එකක්මද බොහෝද බුදුන් කියන එකක් වෙන්න පුළුවන් බොහෝ වෙන්න පුළුවන් ඊට පස්සේ මේ මේ පොට්ටපාද කතා කළාන ස්වාමීන් වහන්සේ මේකේ ඉස්සෙල්ලා සංඥාව පහළලා පස්සේ ඥානෙ පහළ වෙනවද නැත්නම් ඉස්සෙල්ලා ඥානෙ පහළ වෙලා පස්සේ සංඥාව පහළ වෙනවද ඒතකොට සර්වඥයන් සඳහන් කළ දෙන මෙතන තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් ඉදපච්චේතාවයක් ඉස්සල සංඥාවයි පහළ වෙන්නේ ඊට පස්සේ සංඥාව සංඥා නිරෝධය අනුවයි ප්‍රඥා පහළ වෙන්නේ ඒක නිසා අටුවා යුගයේදී තියෙනවා සංඥා පඤ්ඤා විඤ්ඤා ඒ කියන්නේ සංඥා විඤ්ඤාණ පඤ්ඤා ඉස්ලාම කෙනෙකුට මොනම දෙයක් පිළිබඳව හෝ නැවත නැවතත් තමන්ගේ ජීවිතේ සම්බන්ධ වෙනවනම් යා ඒකට සලකුණක් තියා ගන්නවා. ඒ සලකුණ අනුව තමයි මේ වස්තුව, මේ අත්දැකීම නැවතත් සිහි කරවන්නේ. දකින්නකොට හඳුනා ගන්න. ඒ සඳහා ඇති කරගන්න මේ ලක්ෂණ ක්‍රමයට සංඥාව කියලා කියන්නේ. අන්තිමට එම්පෘතක් යන දන්නේ නැති දේ තමයි එයා මේ සංඥාවට අර වස්තුවට වැඩිය සලකන්න පටන් ගන්නවා. එදා ඉඳලා සම්පූර්ණ සංනිවේදනය පැටලෙනවා. වස්තුවක් හඳුනා ගැනීමට දාන සලකුණ තමයි සංඥාව කියන්නේ. අන්තිමට මේ සංඥාව බරපතල ප්‍රශ්නයක් වඩපත් වෙනවා වස්තුවේ නැති ප්‍රශ්නට වැඩි ඇති. ඒ වගේ හරුප දෙකක් මනුෂ්‍ය ජීවිතේ තියෙනවා. මේ සල්ලි අඳුරගත්තේ මිනිස්සයා ගනුදෙනු පාලු කරන්න දැන් සල්ලි වලින්ම මිනිසයාට අසහනයටපත් වෙලා උද්ධමනය කියන එකක් ඇවිල්ලා මොනේ කාටවත් බේරන්න බැරි කරනපත් වෙලා දෙනවා මේ අහල්ලගත්ත නිසා වෙච්ච කරදරය. සල්ලි නොතිබුණා නම් කිසිම උද්දමනයක් නැව රිලවුන්ට වඳුරන්න කවදාක මුදල් නිසා ෆ්‍රස්ට්‍රේෂන් නැහැ. බැංක්‍රප්සි කියන එකක් නැහැ. උණු දිනේ බඩ ගෝස්තරේ විතරයි. ওই වාග්යම එකක් තමයි විවාහය කියන එක. විවාහය කියන එක හඳුනාගන්න මනුෂයා ශිෂ්ට වෙන්න හැදුවට අද වෙලා තියෙන දිහා බලනකොට ඒක මරු දඬු ගඳක් වඩටපත් වෙනවා. ඒක නිසා විවාහ වලට වැඩි දික්කසාර. මම මේ ශිෂ්ටාචාරයට විරුද්ධව කතා කරන නෙවෙයි පටලවා ගන්න එපා. මම විවාහ වෙච්ච නැති නිසා භාවිතයට බයින්වත් නෙවෙයි. මම මේ පෙන්වන්න හදන අපි ලේසියට පහසුට මේ සංඥාවල් වගේ දෙයක්, මුදල් වගේ දෙයක් මේ සම්මුති ගත්තට පස්සේ ඒකට බාල් වුණාට පස්සේ ඒක අපි කොච්චර මිලිකනවාද? ඒකට අපි කොච්චර දාස වෙනවද? දැන් ගැලවෙන්නවත් බෑනේ. හිතන්න බෑනේ මුදලින් පිටු අපිට දැන්. මොන විදිහකට හිතන්න බෑනේ. අපිට පුළුවන් මේ විවාහයෙන් පිට හිතන්න කොහොමදක් කරන්නේ ඒ ධර්මතම මේ අපි විහිං ඇති කරපු සංකල්පය අපිව කන හැටි අපිව ලේ පෙර පෙර හක්ක තියලා දෙමාරින හැටි ඊෙන් ගැලවෙන්න බැරි හැටි ඉතින් මෙව්ව දිනු කියලාද කියන්නේ තමන් මේ අරසෙන් තිබ්බදී ඇලියාවට ගියා වගේ අරසාවට තිබ්බ මුරකාරය තමන් මරන්න හදන වෙනවා වගේ කටයුත්තක් වෙලා දෙන මේ වගේම තමයි සංඥා මේක දන්නේ නැතුව අත ගන්න ගියොත් අනිවාර්යයෙන්ම සංඥාවට සංඥා නිදානානි ප්‍රපංච සංකා. අපේ මේ ප්‍රපංච එන තාක් වාග් බහුල්‍ය එන තා සංඥා වර්ධ ගැනීම නිසා. සංඥාව නැතුව බෑනේ. ඒ නිසා සංඥාව සේව සේවක තත්වෙන් කියාගෙන දාස තත්වෙන් කියන වැඩ කරගන්න නැතුව යාර ස්වාමිත්වයේ දීපු ගම අනිවාර්යයෙන්ම පිළිමත් වීමක් නිසා ඉස්සල්ලාම අපි යමක් නැවත නැවත අවශ්‍ය වෙන දෙයක් හඳුනා ගැනීමට සියලව ගැනීමට සංඥාවකට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සංඥාව සංඥා తీන තැන නතර කරන්නේ නැතුව සංඥාව වස්තුවේ නයිසાર્ගිකාවයට එහා යන තැනට ආපු ගමන් අපි සංඥාට දාස වෙනවා. ඒකෙන් තමයි මේ concept and reality අපි හිතපු හිතාගත්ත දෙයක් ඒක සත්‍යයක් වඩපත් වෙලා සත්‍යයක් කරගෙන ඒ සත්‍යයට අපි ඊට පස්සේ වදින්න පටන් අරගන්නවා. ඒ වගේ එකක් තමයි ඔය සරබලදාර දෙවියන් වහන්සේ කියන්නේ. වැඩේ ෂේප් කරගන්න උත්තර හොයා ගන්න බැරුවට කොටසක් අත විතර ගන්න බැරි නිසා එතන සරබලදාර දෙවි කෙනෙක් බලදෙන් දෙයියන්න වදින්න පටන් ගන්නවා. දෙවියෝ හැදුවෙත් මිනිස්සයාමයි. ඒකල කිව්වා මිනිස්සයා නෙමෙයි දෙවියෝ හැදුවේ දෙවියෝ විසින් මිනිස්සයා හැදුවයි කියලා අනිත් පැත්ත ගන්නවා. දැන් උඩ බලාගෙන දෙවියෝ වගේ බුදුජනක කියනවා එහෙම එකෙක් මේක ලෝකෙම ඇව්වනම් ඒක මොන මගුලටද මේ වංචාව ලැබුවේ? මේ බොරුවම ඇව්වේ. ඒක නිසා මේ මවපුයේ කාට නිර්මාපකය කියලා නෙමෙයි කියන්න වටින්නේ අනේ තමා වෙන්න අපි වෙන තැනක ඉඳලා කතා කරන්නේ කියන්න තියෙනකට විනාශකයයි කියලා කියන බුදුහාම. ওই කියන දෙයයන් අතර කියන දේ විනාශකයයි කියලා අන්නේ ඒ වගේම සංඥා එකක් තමයි මේ සංඥාව. ඒ නිසා අපි සංඥාව පාවිච්චි කරන්න ඕනේ. ඒකේ තියෙන සීමාව දැනගෙන. ඒ සංඥාවට පස්සේ තමයි පඤ්ඤාය. විඥානය. සංඥාවට පස්සේ විඥානය. විඥානට පස්සේ තමයි පඤ්ඤාය. ඉතින් මෙතනදී පොට්ටපාද එයා ගෙනියන්නේ මුළු සාකච්ඡාවම ප්‍රශ්න කරන්නේම සංඥාව දිගේ. එයා කියනවා ස්වාමීන් වහන්සේ මේ සංඥාව දිශරෙන්න ප්‍රත්‍යාදිශරෙන්න. ඉතින් දුන්නාට පැහැදිලිවම කියනවා මෙතන ඉදප්පච්චේතාවයක් තියෙන පොට්ටවාද. ඔබ සංඥාව ඇති කරගන්න ඕනේ. සංඥාවෙන් තමයි ප්‍රඥාව වෙන්නේ. ප්‍රඥාවට ආධාර ගන්නව සංඥා. ඒ නිසා සංඥාවෙත් ප්‍රඥාවට කිට්ටුම නැහැ තමයි සංඥග්ගය. සංඥාව ගිවන් වෙන තැන ප්‍රඥාව තියෙන්නේ. සංඥාව ඝන බහල වෙච්ච තැන ඕ හට ගන්න තැන නෙවෙයි. හට ගන්න තැන ඝන බහල වෙන තැන දන්නේ නැතුව ගෙවෙන තැන අල්ලන්න බෑ. ඒ නිසා අපිට සංඥාවේ හට ගන්න සහ මඳ අල්ලන්න ඕනේ. ඒ අල්ලලා ඒක ගෙවන් වෙන තැන ඒක ක්ෂය වෙන තැන, ඒක වැය වෙන තැන තමයි ප්‍රඥාව තියෙන්නේ. ඒ නිසා සංඥාවට පස්සේ ප්‍රඥාව ඇති වෙන්නේ කියලා බුදුන්සේකට නිශ්චිත උත්තරයක් දෙනවා. මේ ඉදපච්චේතාවේ පදනම් කරගන්න. සංඥාව මුල් කරගෙන තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. ඊට පස්සේ මේ පොට්ටපාද කොටවතර මුලින් කරන බුදු දහමේ කියපු වචනේ උත්තර දුන්නට මේක පටලැවිල්ල තාම තියෙන බව පේන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ සංඥාව කියන්නේ ආත්මයේද ආත්මයේ සංඥාවයි දෙක එකක්ද කියලා. ඒ කියන්නේ මේ මනුස්සයා ඉන්නේ අර පසුබිමේ ඒ ඒ සායේ හැදියාවේ ඒ ඒ සංස්කෘතිය ඒ නිසා යාට ඒ ආත්ම සංඥාවෙන් තොරව මේ තේරුම් ගන්න වැඩකුත් නැහැ එයා දන්නේ මේ භාෂාව විතරයි. ස්වාමීන් වහන්සේ මේ වහන්සේ මේ විස්තර කරන සංඥාව නැත්නම් සක සංඥාව සංඥාපේ කියන එකමද ආත්මය කියන්නේ නැත්නම් සංඥා විනය ආත්ම විනයයි කියන්නේ. ඉති මෙතෙන්දී සර්වඥාන්සේ ඒකාන්ත උත්තර දෙන්නේ නෑ අර සංඥාව සහ ප්‍රඥා පිළිබඳ ප්‍රශ්න වගේ. ඒ වෙනකොට පොට්ටපාද කරනවා පොට්ටපාද උඹ ආත්මය කියලා මොකද්ද අදහස් කරන්නේ? ඒතර කියනවා ස්වාමීන් වහන්සේ මහත්මිය කියලා අදහස් කරන්නේ මේ ඕලාරික පංචමහා භූතයන්ගේ අතරමහා භූතයන්ගේ හැරිචි ඝන ආහාර වළඳන දේට මම ආත්මය කියලා කියනවා. ඒතර බුදුරජාන්සේ කියලා සඳහන් කරලා තියෙනවා ඔබ කියන්නේ ආත්මය කියලා මේ ඝන ගොරෝසු අතරමහා භූතයන්ගෙන් පටන් අරගත්ත කබලින්කාර ආහාර ගන්න එකක් නම් ඒක සංඥාව වෙනයි ආත්ම වෙනයි කියලා මම කියනවා. ඉතින් හොඳට මතක තියාගන්න පොට්ටපාද ඉදිරිපත් කරන මේ ආත්මය කියලා කියන්නේ ඝන බහල අතරමහා භූතයෙන් පටන් ගත්ත කබලින්කාර ආහාර නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකට ආත්මය කියන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඔබට මේ අර්ථකථනය ඒක නම් ආත්මය කියන අර්ථකථනය ඒක නම් ඒකයි සංඥාවේ වෙනස්. ඊට පස්සේ පොට්ටපාද එයාගේ චපල බවක් පේන්න තියෙනවා. මම දැක්කනේ නෑ ස්වාමීන් වහන්සේ මේ මනෝමය ආත්මයයි මම ආත්මය කියලා කියන්නේ ඒක සියලු අංගපසගෙන් සහිත මනෝමය කයක් ආත්මය කියලා ගත්තොත් ඔබ හංසේ සංඥාවයි ඒ ආත්මයයි එකක් කියලා ගන්නවා දෙකක් කියලා ගන්නවා ඊට පස්සේ මනෝමය අත්භාවයක් ගැන කතා කරනකොට බුදුන්ස් කියනවා ඔබ ආත්මය කියන එක වර්ණගන්නේ මනෝමය ආත්ම භාවයක් විදියට නම් ඒක සංඥාවෙන් වෙනස් මනෝමයත් ප්‍රසන්න වෙනස් ඊට පස්සේ පොට්ටපාද කියන සාස ඒ ඝනබහර ඕලාරික හතරමා භූතයන් හටගත්ත කබලින් කාර්යයක් නෙවෙයි ඒක බහරි වෙන්න පුළුවන් පිළිගන්නවා නැත්නම් ඒක ඉවරයි ඊට පස්සේ වෙන මනෝමය කායපත් නෙවෙන අරූපී ආත්ම භාවයක් තියෙනවා කියලා කියනවා නම් ඒ අරූපී ආත්ම භාවයයි සංඥාවයි සමානයි බුදුන් කියන ඔබ ආත්ම භාවයේ වර්ණගන්නේ අරූපේ දෙයක් විදිහට නම් ඒක සංඥාව නෙවෙයි සංඥාව වෙනයි ආත්මෙ වෙනයි ඊට පස්සේ අපවචන කියනවා ඒක රූපී වේවා ඔරෝසු කල බහර රූපියාත්මක වේවා එමෙන්න මනෝමය කයක් වේවා අනුමය ආත්ම භාවක අරූපී වේවා සංඥාවේ ස්වરૂපයේ තමයි උපදින සංඥාව නෙවෙයි වැය වෙන්නේ උපදිලා වැය වෙනකොට සංඥා වෙන එකක් බාටපත් වෙලා ඉවරයි උපදින සංඥා නෙවෙයි ඡය වෙලා යන්නේ ඡය වෙලා උපදීන එකක් ෂේ වෙන එකක්. ඒ තරමටම අතරමඟ සංඥාව උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති වෙන දෙයක් වඩපත් වෙලා ඉවරයි. නමුත් පු탁ඥය හටගත්ත සංඥාවමයි ඉවර වෙන්නේ කියලා හිතනවා. ඒ විතරක් නෙවෙයි ඊගාවේ චිත්තක්ෂණයටත් ඒක යමයි කියලා හිතන නිසායි නිත්‍ය සංඥාව එයා වාහිලා ගන්න. නමුත් හොඳට බැලුවොත් ආශ්‍රව ප්‍රසවාසය වගේ දෙයක් වුණා එහෙම නැත්නම් වෙන මොනක් වුණත් බැලුවොත් ඒක හොඳට බලන ඉන්නකොට ඕනම වස්තුවක් දිහා නැවත නැවත බලන ඉඳ ඉඳ ඉඳ ඒක පිළිබඳ සංඥා විශාල විපරිණාමයක් වෙනවා. ඒක දරා ගන්නවත් බෑ බලන ඉන්න හිතකට. ඒක නිසා ඒක මායාකාරී. ඒක වක්කාර දනවන සුළුයි. ඒක හිඳාඩිය දාන සුළුයි. ඒක බලාපොරොත්තු සුසුම් කරවන සුළුයි. ඒක ඉච්ඡා බංගත්වයක් ඇති කරන සුළුයි. ඒ නිසා යෝගාචරය හිතින් හිතා ගන්නවා මේ දැකපු එකම තමයි මේ තියෙන්නේ කියලා. ඒ සංඥා ඕන තරම් සාක්ෂි පෙන්නනවා. සංඥා ඕන තරම් නිදර්ශන පෙන්නනවා මේ පටන්ගත් එක නෙවෙයි දැන් වෙන එකක් තියෙන්නේ කියලා. නමුත් යෝගාචරය ඒ තිබුණ එකම මේ තියෙන්නේ කියාගන්න හැම පැත්තෙම වංචනික ධර්මයි ෂටගති මායාවී ගති මෝඩකමයි තණ්හාවයි සේරම එකතු කරලා පටන් ගත්ත සංඥාව තමයි ඉවර වෙන්නේ කියන තැනට හදන කතාවල් තමයි මේ ලෝකායත විෂයන් කියලා කියන්නේ. ඒක තමයි සාහිත්‍ය කියලා කියන්නේ. නමුත් පටන් ගන්න සංඥාව නෙවෙයි ඉවර වෙන්නේ. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන මේ ඝන සංඥාව එහෙම නැත්නම් ආරම්මන ඝණය, කිච්ච ඝණය ආදි වශයෙන් පෙන්වන දේවල් යෝගාවචරයට ඇති වෙන්නේ යමක් පටන් ගන්න තැන ඉල විරුකම් දැකලා ඒක වෙනස දැකපු නැති නිසා ඇත්ත ඇති යකින් නොදකින්න නිසා ඒකට නම් වනම් දෙනවා ඉෂ්ට කරගන්න හදනවා ඝණයක් වශයෙන් ආරම්භණයක් වශයෙන් කෘත්‍යයක් වශයෙන් නමුත් ඒ කොච්චර ඉෂ්ට කරන්න හැදුවත් ඒ සංඥාවන් තමන්ට තරම් නොවන විදිහට තමන් විශ්වාස කරන මනුෂ්‍යගේ ඉච්ඡා භංගත්වයට පත් කරන තරම් ශීඝ්‍ර වෙනස. අන්න ඒක දකින්න දවසේ තමයි ඒ සංඥාවල තියෙන මේ චපලකම පටන් ගන්න එක නෙමෙයි ඉවර වෙන්නේ කියලා දැකපු දවසේ කවදාකවත් නිමිත්තක් ගන්න අනිමිත්තට යනවා හිත. නිමිති ගන්න තරම්වත් චිත්තක්ෂණ දෙකක් පවතින්නේ නැහැ මේක. එහෙම නැත්නම් ප්‍රනිධියක් ඒ මතුවෙච්ච දේ මත සැලසුමක් හදලා මම මෙතෙන්ට ළඟා වෙන්න හදනවා කියලා ප්‍රනිධියක් කරන්න බෑ මොකද ඒකේ ස්ථිරතාවයක් නැහැ ඒකේ තරම් ශූන්‍යයි ඒක මම මගේ ජීවිතේ මත මම දැකපු වෙලාවක් තමයි මට වුණා හේගා සූක්ෂම දුරේක්ෂක් යහරි සන්තෝෂයෙන් මම හිටියා මේ හඳ නගින වෙලාවේ බහින වෙලාවේ තමයි දුරක්ෂය බලන්න පුළුවන් සමාන්තරව තියලා නැත්තම් කෙලින් උඩ හරවපුවම අපිට බුදියන උඩ බලන්න වෙන්නේ ඒක බලන්න බෑ ඒ නිසා ග්‍රහවස්තු වල තියෙන සිටිජේ තියෙන මට්ටමින් තමයි දුරක්ෂය ලේසි නැත්තම් කාකුස් කරන්න ඉතින් හරි ආශාවෙන් හිටියා මේ හඳ නගිනවා බලන්න ඉතින් ඒ රැවෙන් හඳ වෙලක ඉඳලා හඳට දුරක්ෂය යොමු කරනකොට බැරි නැගලා ඉවරයි ආයෙත් ෆෝකස් කරනකොට නැගලා ඉවරයි ඒ යා බොහොම මාරුවෙන් කරුණු ගොඩාක්මද හරියට අහන්නට ફોකස් කරනවා කියන එක ලේසි නෑ. ફોකස් කරලා හදනකොට නැගලා ඉවරයි. ඊගාසර කාය උසලොත් නැගලා ඉවරයි. ඒ තන අපිට පේන්න මේ හඳ බොහෝ ලස්සනට hina වෙවි. ලපනොබවන් සාද සේසෝ මී ගුණිනා කියලා ස්තුති කරනවා. අනේ ස්තුරේක්ෂක් දාලා බලන්න බලන්න තරම්වත් එක තැනක ඉන්නේ නෑ. දරුවෙකුට යොමු කරලා බලන්න මොන්න තරම් වේගින් කරකිනවා. ලං වෙලා බලනකොට විශාල වේගයක් එකේ තියෙනවා. නමුත් දුර ඉඳලා බලනකොට හඳ තියෙනවා. බලාගෙන තරමට තියෙනවා වගේ. ඒකම තරු තියෙනවා. මේ ඉර තියෙනවා. ඔව් හරියට බැලුවොත් නැත්නම් ආසන්න කළා, උච්චාරණ කළා, සතියෙන් බැලුවොත්, අප්‍රමාද බැලුවොත් ඒකක්ක එම ගණන් කරන්න සැලසුමක් හදන්න සමීකරණයක් ගොඩනගන්න තරමට ඒ ස්ථිරතාවයක් දෙන්නේ. චක්‍රය ඒකෙන් මම හිතනවා ගොඩාක්ම මේ චක්‍ර භාවය පිළිබඳව අපිට ගොඩක්ම හානි කරන මේ සංඥාව ඇදහිල්ලෙන් තමයි. ඇදහිල්ල කියන්නේම සංඥාව. සංඥාව කියන්නේම ඇදහිල්ල. නිසා යම් කෙනෙක් සංඥා ගන්න තාක් මේ ලෝකේ මොනකට ඇදහිල්ලකින් මිච්ඡ ඇදහිල්ලකින් තොර වෙන්න නම් බෑ. ඉතින් අපිට කාටවත් කියන්න බෑ මිත්‍යා දෘෂ්ටිකයි කියලා. කවුරු සංඥා ලෝකේ ජීවත් වෙන්නේ ඒක තන්නේ කරම මවාගත්ත නිකන් හීන ලෝකයක් වගේ එකක්. මායාවක් වගේ එකක්. මිරිඟුවක් වගේ එකක්. ඉතින් මේ මිරිඟුව අපි සැලසුම් කරන්න හදනවා වගේ හීන ලෝකේ දිවි ලෝකේ යන ඉනිමක් අපඳින්න හදනවා වගේ දන්නේ නැති මාලිගාවට ඉනිමක හදන්න හදනවා වගේ තමයි අපි මේ මනුස්ස ලෝකේ සැලසුම්. ඉතින් මනුස්ස ලෝකේ සැලසුම් පිළිබඳව කතා කරනකොට සිංහලයේ තියෙන විහිළුව තමයි මේ රිලව් කෙවල් හදන කතාව. හොඳට වහිනකොට රිලව් කල්පනා කර ගන්න ඕනේ නැද්ද කියන අනික් මිනිසුන්ට අනික් සත්තුන්ට හොටේ විතරයි කියන්නේ කම් දෙකයි තියෙන්නේ ඒක වැස වෙලා දින්න කූඩුවක් කවුරුත් හදා ගන්නවා එතනම් බිනයක් හාර ගන්නවා හාවක් බිලක් හාර ගන්නවා හැම එකාම වැස්ස තියෙන නිසා අපිට අධික කකුල් දෙක හතරම තියෙද්දී කවදාකවත් අපේ પરම්පරාවක එකක් ගියක් හතර නැහැ. ඒක නිසා අපි මීට පස්සේ මේකේ පාඩම ඉගෙනගෙන වැස්ස පායපු ගමන් අපි කට්ටියක ඉඳලා ගෙවක් හදමු කියලා අර වැස්ස තෙමීගෙන සාකච්ඡා සම්බන්ධව පාවතනවා. ඒතර එක එක කියනවලු මම පරාලයක් ගෙනත් දෙන්නම්. තව කෙනෙක් කියනවා මම අතුරු වහට අතුරන සෙවිලි කරන්න දෙයක් ගෙනත් දෙන්න. ඉතින් ඔක්කොම නාද දෙමිනවට කරන දෙයක් නැතුව එන සැලසුම් හදනලු ඇත්ත බායුවන් චී ගාව විසිලා ගියාම ආය කට්ටිය රැස් වෙන්නේ ආය වැසට තමයි. මේ මිනිස්යන්ගේ මේ විකාර සැලසුමත් ඔච්චරමයි. ඔය හදන සැලසුම් මේ පටිච්ච සමුප්පාදයට ඉඳ තියලා එන දෙයට Tamanට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය බලනවා වෙනුවට මේ අමුඩ ගහගෙන කරන මේ සම්මන්ත්‍රණ වල දැන් බලන්නකෝ අපි තියෙන මේ ජාත්‍යන්තර චීනවනේ UNDP කියයි UN කියයි FAO කියයි මේ හාදය විනාශ කරන සල්ලියක් මේ හාදය කරන්නේ මොකද්ද මේ ලෝකේ මානවය පාලනය කරන්න ඕනේ මේ කඩප්පුලි ආණ්ඩුවලට මහා ජාතියට කඹරණේක ඇර කවදාකවත් වැඩක් කරනවා කියන්නේ කවදාකවත් කරේ හැබැයි ඒගොල්ලෝ පාස් කරුවේ නැත්නම් කාටවත් සම්මත කරන්න බෑ. ඉතින් මේ වගේ විකාරක ඉන්නකොට මේ ඔක්කොම යන්නේ සංඥා ටිකක බව. ඒ සංඥා මේ පටන් ගන්න එක නෙවෙයි ඉවර වෙන්නේ. ඒ තරම් චපල වූ සංඥා ගොඩක් ඉනක නෙමෙයි සැලසුම් කරන සැලසුම මල්ලු පරිසම් අඳින්න කරන සැලසුමක් වගේ. ඒලිලව ගෙවල් හදන්න කරන සැලසුම් වගේ. මනුස්සයෙන්ට ඔච්චරම තමයි කියන්න තියෙන්නේ. මේක වැඩි වෙනවා උගත්කම වැඩි වෙන්න ඒ නිසා මේ සංඥාවේ නෑ උගත්කම වැඩි වෙනකොට පහසුවක් වෙනවායි කියලා. සල්ලි හම්බ වෙනකොට පහසුවක් වෙනවායි කියලා. ජීවිතයේ මේ සංස්කෘතික මට්ටමින් ඉහළට යනකොට පහසුවක් කරන එක සම්පූර්ණ අනිත් පැත්තට යනවා. ඒක සම්පූර්ණ අනිත් පැත්ත කියන එක වැරදි. තොක්ක කහින්න ඕනින්දයි මම එහෙම කියන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ සෝපාකටත් තියෙනවා. බුදුහාමුදුරගේ ධර්මේ පටාචාරාවක් තියෙනවා. බුදුහාමුදුරගේ ධර්මේ අනාංගුලි මාටත් තියෙනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ මේ පැත්තක් මොකක්වත් නැහැ. නමුත් මේ විශාල වශයෙන් කැළඹිච්ච අවුල්වෙච්ච හිතක් සහිත චාර්නක ජේතවනාරාමේ සර්වචනසේ ධර්මදේශනා කරද්දීනි අටචාරවගේ විවැදුනේ, ගෙට වැදුනේ පිස්සු හැදිච්ච හිලුවෙන් හිටපු දරු දෙන්නෙක් වදපු තරුණ කාන්තාවක්. බුදුන්සේ ඊට ආවගම කිව්වේ නංගි සීලව ගන්න කිව්වා. සීලෙව්වා. කෙලිම කිව්වේ මිනිස්සු ඔක්කොම බැලුවේ මොකද්ද මේ වගේ තැනකට බුදුන් බණ කියන තැනකට ධර්මකාන්තාවක් හෙළුවෙන් ඇවිල්ලා වැටුණාට පස්සේ මොන තරම් කලබගෑනියක්ද. ඒක නිකන් බුදුරජාණන්සේට තිබුණේ පෞද්ගලික හමුදාවේ හිටපු සෙල්දා දුවෙක් දාලා ගහලා එලවලා දාන එකයි කරන්න තිබුණේ. ඊපස්සේ ඒක නෙවෙයි කරේ සීලව ගන්න එක සීලවන්න පුළුවන්. ඒ සීල වීම සඳහා උගත්කමක්වත් මුදලක්වත් ඥානයක්වත් මොකක්වත් ඕනේ නැහැ. මේ මේ කියන දැන් තමන්ගේ හෙළුව ආයේ දරුව මැරිච්ච එක, ස්වාමියා මැරිච්ච එක කොහොම දැන් ඉව වෙලා ඉවරයි දැන් තියෙන සංඥා විතරනේ. දැන් බුදුහාමුදුරුවෝ තියනවා කිව්වයි නෑ කිව්වත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒ සංඥාව අතහරින්න නම් වර්තමාන හිතගනි ගන්න පුළුවන්. මුකවදනේ කියන්නේ බෑ යා කවුන්සලින් වලට යන්න ඕනේ. ඊළඟට මේ ෆ්‍රස්ට්‍රේෂන් එක නැති කරන්න ඕනේ. එහෙම නැත්නම් mindfulness based stress reduction programme එකට ගිහිල්ලා ඉන්න ඕන පටාචාරා බුදුහාමරගේ බලන්න. අද ඉන්න සයිකියාට්‍රිස් කෙනෙක් අතර බාර දුන්නා නම් ඒව පටාචාරගෙන් කීයක් කඩාගන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් ෆන්ඩ් එකක් ඇති කරගෙන පටාචාරා ෆන්ඩ් ඒකෝම කියාවේ සල්ලි ගන්න. ෆන්ඩ් එක යන්නේ කාටද? පිස්සෙකුට යන්නේ. ඉතින් මේ වගේ විකාර තියෙනවනේ මේ සංඥාවේ තියෙන මේ පටන් ගන්න සංඥාවෙන් නෙමෙයි ඉවර වෙන්නේ කියන එක දන්නවනම් මේ බල්ලෝ කලිසම් අඳින්න කරන මේ සැලසුම් එහෙම නැත්නම් මේ රිලව් ගෙවල් හදන්න ගන්න සැලසුමක් දීකට අපි මොකටයි මේ උකින් දැක් ගන්න අපි මොකට මේ සම්බන්ධයි මේ හොඳට මතක ගියාන අපි කල්පනා කරාද අහලා බණ තිබුණාට චින්තාමය ඥාන වලට මේක සම්බන්ධ නොවි බෑ අපි ඒක තේරුම් ගන්න ඕනේ මේක සකසන්නා අපේ සකසන්නා මෙතනයි තියෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ලැජ්ජ වෙන්න කාරණාවක්වත් කාටවත් එක නැතුව ඉන්නවත් බෑ සංඥාවක් තියෙනවා. ඒ සංඥාව අනිවාර්යෙන් මිරිකුවක්. අනිවාර්යෙන්ම හීනයක්. ඒක අනිවාර්යෙන්ම නාඩගමක්. ඒක අනිවාර්යෙන්ම ලීලාවක් විතරයි. ඒක පටන් ගන්න ඇති. ඊට පස්සේ සංඥාව සංඥාග්ගිය දක්වාම ගෙනියන්න ඕනේ සත්‍ය ආධාරයෙන් සත්‍ය ආලෝකයෙන් සංඥාග්ගයට යනකොට සංස්කාරයගේ කොට පෙරකදෝරකම් එන්න පටන් ගන්නවා. සංස්කාරය එනවා මේ නඩුව මම බාර ගන්න මම ඔයා වෙනුවෙන් කතා කරන්න මට දෙන්න 100 10ක් ඔයා ඊටු ටිකක් කණ්ඩේ කියලා නිකන් අසං කරන්නේ නැහැ නේ ඕනේ. ගොඩ පෙරවුරක් ඕනේ. චේතනාව ඕනෙත් නැහැ. අභිසංස්කරණ ඕනෙත් නැහැ. මේ සංඥාගේ මට පූර්ණවදි භාවයෙන් දැක ගන්න පුළුවන් නම් තේරෙන්න පටන් ගන්නවා. හට ගන්න සංඥාව නෙවෙයි ඉවර වෙන්නේ. එහෙව් තත්ත්වයක් අර දෙතියෙදී ආත්මීය සංඥාවයි එකයි. ආත්මය කියලා කියන්නේ මේ පංච මහ භූතයන්ගේ හතර මහ භූතයන්ගේ හැදිච්ච එක කබලිකාර ආහාරයි කියලා කියන එකට බුදුජානක සාක්ෂි වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියන සංඥාවයි ආත්මයයි එකයි. ඒ සංඥා ආත්මය කියලා කියන්නේ මනෝමය භාත් භාවයක්. නෑ ඒකේ සමා මම එකල වෙන්නේ නෑ. ආත්මය සංඥාවයි එකයි. ආත්මය කියලා කියන්නේ අරූපී දෙයක්. නෑ. මේ දෙක දෙකක්. ආහනේ විදිහට සම්පූර්ණ සුද්ධ කරනවා. ඉතින් එතෙන්දී අච්චර ලස්සන ගණන් කිව්වට පස්සේ පොට්ටපාද තව දුරටත් අර ආත්ම සංඥාවේ ගැලී ගැනීම අටුවාචාරින් වහන්සේලා විස්තර කරනවා කොච්චර සුද්ධ කළ තිබුණත් ඌර අසුචි වලට අදිනවා කියන්නේ. ගින්ච ස්වරූපෙට යනවා. හැබැයි ඒක එච්චරම හොඳ වැඩක් නෙවෙයි. ඒ මොකද පොට්ටපාද මේ සූත්‍රය හමාර වෙනකොට ඒ තමයි වැරද්ද තේරුම් ගන්න පිළියම් පිළිම කරගන්න නිසා මේ තියෙන පටලවා ගැනීම අපිට හොඳ පාඩමක්. මොකද අපි ඔය වත්තනාකාරී වේකතනක හිර වෙලා ඉන්නේ. අපි මේ සක සංඥාව කියන කඳුර කරත් නෑ. සක සංඥාව කවුරු කඳුල්ල දෙනවට කැමතිත් නෑ. ඒ වෙනතත් අපිට පටන් ගන්නකොටම සංඥාවක් නෑ කියන තරම් අපි සුද්ධවන්ත වෙන්න ඕන. ඔය කිසිම තැනකින් වැඩේ පටන් ගන්න. අපිට මේ ආවේනික මගේ රුචි අචුකම් දෙක මගේ පෞරුෂත්වය මගේ සක සංඥාව ඉඳ ගන්නකොට මක් වෙන එක තමයි. ඒක බහැර කරන්න එපා. ඒක හරහා ඕනේ අරමුණ මතු කරන්න. ඒක හරහා ඕනේ සංඥාගේට යන්න. ඒ නිසා ආධුනිකයෙක් වශයෙන් හැමදාම පටන් ගන්න ඕනේ පටන් ගන්නකොට Taman ඉන්නේ මොන සංඥාවේද කියන එක අවබෝධ කරගන්න නැතුව යන්න හදනවා කියලා කියන්නේ වාහනේ රටල තියෙන කන්දකද පල්ලමකද තැන්නකද කියලා ටෙලිෆෝන් එකෙන් උපදෙස් දෙන්න හදනවා වාහනේ ස්ටාර්ට් කරන්න මෙහෙමයි කියලා. කරන්න බෑ. ඒ වාහනේ නැත කරලා තියෙන හැටියට ඕනේ ගියර් එක වැඩ කරන්න. ආන්නේ වගේ මෙතනදී ਸਰවචනංශ යමක් අපට නොදෙනව නෙවෙයි. මොකද්දෝ ගුරුහරු කන්ටක් දෙනවා. නොදෝ මෙවලම් කට්ටලක් දෙනවා. නමුත් මේ මෙවලම් කට්ටලේ අවස්ථාවේ හැටියට පසුබිමට සාක්ෂව යොදා ගන්න මිනිස්සේ සත්පුරුෂය. නැත්තම් මොකට වඩා ආවදොලික පොරබදනා වගේ ඇහෙන ඇහෙන වචනේ දැනින දැනින ධර්මයේ දැන අහන අහන දේ භාවනාවේ අවුලක් ඇති කරගන්න. එහෙම නැත්තම් භාවනාවේ කල්පනා කරන්න පටන් ගන්න. කල්පනා කරන ප්‍රාර්ථනා කරන්න පටන් ගන්න කිසියම් දෙකින් අපිට මේ සරසඤ්ඤාව තේරුම් ගන්න වෙන්නේ ඒක නිසා මේ පොට්ටපාද සූත්‍රය තියෙනවා බොහොම ඒ මොඩකමට වගේ අහන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒ ප්‍රශ්න කොතනක හරි තමයි තමන්ව නියෝජනය වෙනවා. තමන්ට අවශ්‍ය කරලා තියෙන මේ මනුස්සයා අහපු නිසා ਸਰවචරී තාම ප්‍රබුද්ධ උත්තර දෙනවා. කිසිම තැනක පොට්ටපාදට නිග්‍රහ කරන්නේත් නැහැ. උත්තර නොදී අතාරින්නෙත් නැහැ. ඒ පොට්ටපාද දෙන ප්‍රශ්නේ වචනවලින්ම උත්තර දෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනාට මේක අදාළ විදියට නැත්නම් ප්‍රායෝගිකව එහෙම නැත්නම් ප්‍රයෝජනේ සරකලා පාවිච්චි කරනවා කියන එකේ තියෙන ගැඹුර පොත්පත් සූත්‍රය වගේම ගැඹුරුයි. එතන පටිච්ච සමුප්පාදේ වගේම ගැඹුරුයි. ඒ නිසා ධර්ම තිබුණාට තෙන්දි කෝක පාවිච්චි කරන්න ඕනද කියන එකට මොනම විදිහකින්වත් කාටවත් උදව් කරන්න බෑ. ඒ සඳහා තියෙන එකම ක්‍රමයක් තියෙන්නේ ඒ එක හැමදේම යොදවලා බලන්න හරිය දැන් හරිය දවසේ හරිය සංයාව ආවට පස්සේ ඒක නැවත නැවත කිරීමෙන් ඒ හරිය හරියකට ක්‍රමය ඉස්තවර කරගන්න. බහුලීකත කරගන්න. භාවිත කරන්න යෑම තමයි අපේ මේ භ්‍රමචර්ය ජීවිතය කියලා කියන්නේ නැත්නම් යෝගාවචර කරන කියලා. එහෙනම් තපස කියලා කියන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන අඩුම කැඩුම රාශියක් මූල ධර්ම රාශියක් අමුධර්ම අමුද්‍රව්‍ය රාශියක් තියෙනවා. ඉතින් ඒවා ගොනු කර ගැනීමේදී ඒකට ක්‍රමසාවිදි සකස් කර ගැනීමේදී මේ අද කරපු ධර්ම දේශනාව සියලු දෙනාට හේතුවක් උදව්වක් ආධාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු